අවස්ථයි මෑණියෝරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සන්තෝෂෙන් ප්‍රකාශයටපත් කරන්න පුළුවන් අපි 64 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පත්‍රිකාවේ සඳහන් විදිහට අපි මේ අද 17 වෙනිදා 19 වෙනිදා මේ වගේ ධර්ම සාකච්ඡාවල් සඳහා එකතු වෙනවා. හෙට 20 වෙනිදා සහ හෙට 18 වෙනිදා සහ 20 වෙනිදා කමඨං සුද්ධ කිරීම සඳහාත් අපි එකතු වෙනවා. මේ දෙකේම පිට ස්වරූපේ එක වගේ ධර්ම සාකච්ඡාවේදී අපි අපේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ ධර්ම කරුණු සාකච්ඡා කරනවා. කමඨාන් පොදු කමඨාන් සුද්ධ කිරීමේදී තම තමන්ගේ භාවනාව එහෙම නැත්නම් භාවනායේ ගුණාගුණ කමඨාන් සුද්ධ කිරීම කරනවා. ඒකේ සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්න නිසා මම හිතන්නේ එච්චර ලොකු හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ධර්ම සාකච්ඡා වශයෙන් කියනවනම් පුරුදු කට්ටිය ඉන්න බවට ලකුණක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අපි කරන්නේ අරවින්දගෙන් ඉල්ලීමක් කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඉතින් ඒ අතර වාරයට කාට හරි ඒ වෙලාවේ අවස්ථාව හැටියට සභාවට ප්‍රශ්න ප්‍රකාශන මත ඉදිරිපත් කරන්න ඕන නම් අපි මයික් එකක් තියලා තිනවා. ඒක පාවිච්චි කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා හිටනවා. එතකොට ඔක්කොම ටික වාර්තා වීම අතින් රෙකෝඩ් වීම අතින් අංග සම්පූර්ණත්වයකට යනවා. මෙතන සම්බන්ධ නොවි මේවට අහුම්කම් දෙන අයගේ ප්‍රයෝජන පිණිසයි කරන්නේ. ඒ නිසා කාට හරි අදහසක් පැහැදිලි කර ගැනීමක් මතයක් මාතෘකාවක් ඉදිරිපත් කරන්න ඕන නම් සංඥා කරන්න. එතකොට අපිට මේ මයික් එක දෙන්න පුළුවන්. මයික් එක පාවිච්චි කිරීමෙන් අපේ සහයෝගය ලබා දෙන්න පුළුවන්. මේ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. නමුත් මම උපකල්පනයක ඉන්නව නැත්නම් පිළිගැනීමක තියෙනවා. දැන් මේ සියලුම දෙනා සීලයක පිළිහිටලා ඉන්නවා. ඔක්කොමලා සීලයක පිළිහිටලා ඉන්නවා. ඒ වගේම මේ මධ්‍යස්ථාන සම්බන්ධව නැත්නම් ඇවතුම් පැවතුම් සම්බන්ධව සීල දෙනාට කාලසටහන සහ දිනචර්යා නැත්නම් චර්යා පද්ධතියක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. තුන්වෙනි එක තමයි හැම කෙනෙකුටම භාවනාවක් කරන්න සක්මන මෙහෙමයි පරියන්කේ මෙහෙමයි එදිනදා වැඩ කරන්න මෙහෙමයි කියලා උපදේශ බණපටියකට අහුම්කන් දීලා තියෙනවා. මේ தত্ত্ব තුන මේ වෙනකොට සියලු දෙනා ලැබිලා තියෙනවායි කියලා මම පදනමක ඉඳලා කතා කරන්නේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාවේදී කාට හරි ඒ සීලය පිළිබඳව සිල්පද පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය කරලා තියෙනවා කරුණා කරලා ඉදිරිපත් කරන්න. දෙක දීපු කමඨහන් උපදේශ තියෙනවනේ. පරියංක භාවනාව සක්මන් භාවනා ඉදිනදා වැඩ ඒක පිළිබඳව පැහැදිලි කිරීම අවශ්‍ය නම් කරුණාකර ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ ඇවතුම් පැවතුම් කාලසටහන පිළිබඳව අපහසුතාවයක් සම් අදහස් ප්‍රකාශ කිරීමක් තියෙනවා කටයුතු කරන්න. ඒ මොකද භාවනා වැඩ පිළිවෙල යන දවසේ සමහර කියන අනේ ස්වාමීන් වහන්සේ කමටහනක් දෙන්නකෝ මේ ගෙදර ගිහිල්ලා භාවනා මේ ඉන්න ටිකේ භාවනා කරන්නයි කියලා. දවස් ඉවරලා යනකොට කමටහන් ඉල්ලනවා. ඒ කියන්නේ මේ කිසියම් sannivedanayak වෙලා නැහැ. gedirin genapu මොනදෝ හිත හිත ඉඳලා තියෙනවා මෙතන. කිසිම විදියකට මේ දෙන උපදේශ අහලත් නැහැ. කමටහන් වලට අහුම්කන් දීලත් නැහැ. යන්න ස්වාමීන් වහන්සේ ඔච්චර කල් හිටපිගේ කමටහනක් දෙන්නකෝ කියනවා. එතකොට මට සෝරි කියලා හිතෙනවා. මෙච්චර මහන්සිලා අපි sannivedana කරන්න ගියාම මොකද මේ වෙලා තියෙන්නේ? ඉතින් මේ sannivedana සඳහායි අපි මේ ධර්ම සාකච්ඡා පාවිච්චි කරන්නේ. ගිය පාර රිට්‍රීට් එකේදීත් දෝෂ තිබුණා ඔයගොල්ලෝ මම නැතුව ධර්ම සාකච්ඡා කරනවා. ඒක 100%ක්ම තහනම්. මොනම හේතුවක් නිසාවත් ගිය පාර ප්‍රසිද්ධ ප්‍රකාශන තිබුණා කණ්ඩායම් නායක නායිකාවොත් ගිරව් වගේ කියලා. කතා වැඩි කියලා. එනිසා මොනම හේතුවක් නිසාවත් ධර්ම සාකච්ඡා හේතුවක් නම් එකක් දෙන්නේ කතා කරන්න ඕන කමක් නැහැ. අවශ්‍ය නම් මොකක් හරි මතක් කරන්නේ ඒ තම තමන්ගේ කණ්ඩායම් නායකත් එක්ක කතා කරන එයා ගිහලා රජි මහත්තයත් එක්ක කතා කරලා කරයි මේ එක්කෙනෙක්වත් අතරමැදියන් වෙන්න උත්සාහ කරන්න එපා. එතකොට වෙන්නේ අපි දියලා තියෙන අපේ පද්ධතිය සම්පූර්ණයෙන් හෙල්ලුම් කරනවා. ඒක නිසා මම මේ විනාඩි කිහිපයක් අරගන්නේ මතක් කිරීමක් කරන්න දීම සඳහා. ඉතින් 64 වෙනි භාවනා වැඩසටහන නිසා දැන් ලස්සනට වැඩ ටික යනවා. මේ දීපු අවස්ථාව අවුල් කරගන්න එපා. අපහසුතාවයක් එනවනම් කියා පාණ්ඩ යන්න එපා ලිඛිතව දෙන්න. එහෙම නැත්නම් කෙලිම ගිහිල්ලා රජි මහත්තයාට කියන්න මෙන්න මේ දේ වෙන්න ඕනයි කියලා. ගියා මේ රිට්‍රීට් එකේ ඉඳලා ගියාට පස්සේ වුණත් කමක් නැහැ. එහෙම නැතුව අදාළ නැතිවත් එක්ක කතා කරන්න බෑ. එතකොට වෙන්නේ අර පද්ධතිය ටිකක් එල්ලුම් කරනවා. අනවශ්‍ය දේවල් වෙන්නේ. ඒ වගේම තමයි මේ දීලා තියෙන උපදේශ වලින් පිට භාවනා කරන්න යන්නත් එපා. ඒ භාවනාවල් කරනවා පිළිබඳව අපිට වල් කියන්න බෑ. ඒ නිසා උපදේශ පැහැදිලි නැත්නම් ගැළපෙන්නේ නැත්නම් අපි මේ ධර්ම සාකච්ඡාව ප්‍රයෝජනට ගනිමු. ඒ අපහසුතාව දුරු කරගන්න 100%ක් නැතුණත් මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා හැඩගැහෙන්න. ඉතින් මේකට පළවෙනි දවසේ නිසා මම මේ පොඩි වචන ස්වල්පයක් සඳහන් කරේ. මේ හඳුන්වා දීමෙන් පස්සේ මම අරවින්දගෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ මුලදීම භාවනා කරද්දී මට පපුප දෙසේ හුස්ම දැනුණා. පසුව නාසය පෙදෙසේ දැනුණා. දැන් නාසය අගිස්ස තමයි මම හුස්ම දෙස බලා ඉන්නේ. නමුත් ආස්වාස ප්‍රාස්වාස වරින් වර දැනෙනවා. බහුලව දැනෙන්නේ විවිධාකාර දුර ශබ්ද ඇතැම් විට සිත මොනවද කියවන ගති ඇතුළට සිත යොමු කළද නැවත මේ తත්වය ඇතිවේ වරදක් සිදුවේ නම් පහදා දෙන්න තෙරුවන් සරණයි මේ වගේ ප්‍රශ්නයක විස්තර කරන විස්තරක් ඒ කියන්නේ පිළිසිදු නැත්නම් සාධනීය උත්තරයක් දෙන්න නම් අර ඈත සද්ද ඇහිදී එහෙම නැත්නම් හිතවිලි ඇතුලේ කතා කරද්දී ගෙවෙමින් පවතින නැත්නම් සූක්ෂම භාවයට පත්වෙච්ච ආනාපානයේ ඇසුර පවතමින්ද දේ වෙන්නේ කියලා දැනගත්ත එක ඊටාම වැදගත් වෙනවා. විස්තර ඇති. නමුත් පුංචි විස්තරයකට මම ඉල්ලලයි මේ අහන්නේ. අර කියන විදිහේ ඇතුළත කතාව දොඩමළු වෙන ගතියක් හිතවිලි ගතියක් බාහිරේ සද්ද ඇහෙනකොට Tamanට ආනාපානෙත් එක්ක ඇසුර තියනවාද නැත්නම් ආනාපානෙ යන්න පුළුවන්කම තියෙනවා නම් එහෙනම් භාවනායක දියුණුවක් කියලා ගන්න පුළුවන්. නමුත් මේ පුංචි පුංචි දේවල් නිසා ආනාපානෙ 100%ක්ම අයින් වෙලා තියෙනවනේ ඒකට යෝගාචර වග බලා ගන්න ඕනේ. යෝගාචර කරන තියෙන්නේ මේ සද්ද තිබුණාට වේදනා තිබුණාට හිතවිලි තිබුණාට තමයි මෙතෙක් වෙලා අත්තලට තියාගෙන හිටපු ආස්වාද ප්‍රසවාසී ඇසුර ඒකට යන්න පුළුවන් ගතිය ඒකෙත් එක තියෙන සුහදකම තියෙද්දි නම් මේක සතිය දිනුවක්. නමුත් මේවා තියෙනවා මට ආනපන තීරෙන්නේ නැහැ කියලා නන්නත්තර වෙලා නම් එහෙනම් යෝගාවචරයට නැවතත් උපක්‍රම කරන්න වෙනවා. මේවා තියෙද්දිත් පුළුවන් තරම් ආනාපානත් එක්ක ඇසුර තියාගෙන ඉන්න. එතකොට මේ Taman යන පාරේ Taman යන ගමනේ සීතියමක් තියෙනවා. අතරමං වෙලා නැහැ. මෙතනයි මම දැන් ඉන්නේ මෙච්චරයි යන්න තියෙන කියන එක දන්නවා වගේ. ඒ නිසා ඒකට උත්තර දෙන්න පුළුවන් නම් සභාවට හොඳයි. නැත්තම් කියන්න තියෙන්නේ මේ විස්තරේට අනිත් දවසෙත් මේකට ආවොත් ඒ වගේ தத்துவයටදී ආනාපානට තියෙන ඇසුර බලන්න ඇසුර තියෙනවනම් පැටලිලා නැහැ කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි ටික දිනක සිට පර්යංකේදී විනාඩි 10ක් පමණ වන විට සිරුර නොදැනී ගොස් පාවෙන ස්වරූපයක් සිරුර දෙපසට වැනෙන්නට පටන් ගන්නවා. මෙය හැම පර්යන්කේදීම නොකඩවා සිදු වෙනවා. අද හිමිදිරියේ එය අලුත් වීමක් සිදු වාසේ මට හැඟුණා. එනම් දකුණු කන් සිදුරට කටුස්සකු වැනි සතෙකු අමාරුවෙන් රිංගන්නට දඟලන සැටියක් තේරුණා. එසේම වම් කන් සිදුර මදින් මද හිර වෙන ස්වරූපයක් තේරුණා. ටික වේලාවකින් ඒ తත්වය මදක් පහව ගොස් සුවදායක සිසිලසක් කන් දෙකට දැනුණා. මේ ආකාරයෙන් මා පැය දෙකක් පමණ කාලයක් ගත කොට ඇති බව දැනුණා. ඉන් අනතුරුව තිබූ පරයන්කේදී මෙම වැනෙන ස්වરૂපය ඒ ආකාරයෙන්ම පැවතුණා. නමුත් පැය භාගයක් පමණ වන විට මුළු ඇඟම රත් වනසේ දැනුණා. දහඩියෙන් තෙමී ඇති බවක් වැටහුණා. නමුත් පරයන්කෙන් මිදුණු පසු ඒ ආකාර දහදිය දැමීමක් සිදු වී නැති බව වැටහුණා. මේ සිද්ධි දාමයන් මේ සිද්ධි දාමයෙන් ඉදිරියට යා යුත්තේ කෙසේද මෛත්‍රියෙන් පහදා දෙනමින් ඉල්ලමි. ඉස්සල ප්‍රකාශයේ තියෙන සද්ද දා වේදනා සද්ද සහ හිතවිලි මේකේ තියෙන වේදනා පිළිබඳව ඉතින් මේ මොන දේ ආවත් Taman ආනාපානේ ඉන්නකොටද මේක සිද්ධ වෙන්නේ. ආනාපාන ඇස්බල්ම තියේදීද නැද්ද කියන එක නොලියන්න හැම කෙනාම වග වෙනවා. නමුත් ඒක ලියන්න නැත්නම් මට උත්තර දෙන්න බෑ. එසා කමඨාන සුද්ධ කරන කරුණා කරලා මොකද්ද මූල කර්මස්ථානේ මේ දේව ඕන් කරගන්න. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ආනාපාන සති අරමුණේ සිහිය රැඳිලා තියෙද්දි. ඔය ඉදිරිපත් කිච්ච ගැන කට උතර දීපේ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මොකද එතකොට අනික් කටියට පිටිච්ච උත්තරයක් ගන්න පුළුවන්. එහෙම වෙනවනම් ඉස්සරහට නීවරණත් තියෙයි ආනාපාන තියෙද්දි. එහෙම නැත්නම් තමයි තරහයයි ආශාවල් පහළ වෙයි. ඒ තියේදීත් ආනාපානෙත් එක්ක ඇසුර තියනවා කිසිම තරහවකින් හානියක් වෙන්නේ කිසිම ආශාවකින් හානියක් වෙන්නේ කිසිම නිදිමතකින් හානියක් වෙන්නේ තමන් අර එතෙන්ට යනකම් පාර පෙන්නපු ආනාපානෙ පාවා දෙන්නේ නැත්තම්. පාවා දීමක් ඔය කොච්චර මේ කිරුවත් මෑනියෝ කරලා තියෙනවා ලියලා නැති නිසා. නමුත් ඉස්සරහා ඉන්න නිසා හරස් ප්‍රශ්න අහලා අපිට නඩුව විසඳ ගන්න පුළුවන්. ඉස්සරහට බලාපොරොත්තු වෙන්න සාමාන්‍ය ලෝකේ ගත කරන ජීවිතේ එන්න පුළුවන්. නමුත් Tamanට ප්‍රශ්නයක් සැකයක් ඕන වෙලාවක් එනවනම් ආනපානට පොඩ්ඩක් තට්ටු කරන්න. ඒක තමයි උරගල. ඒකේ තියෙනවනම් කිට්ටුවක මොන්නම කෙලෙසක් ආවත් කෙලෙසෙන්නේ ඒ මොන දේ ආවත් බුදුන් දැක්කත් නිවන් දැක්කත් එලියක් දැක්කත් අන්ධකාරයක් දැක්කත් අසුචි දැක්කත් ආනපනේ පාව දුන්නොත් විතරයි සැකෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙනවා හොඳ දේ හොඳ වෙලා මදි හොඳ බව පේන්න තියෙනවා. හොඳ බව පෙනෙන එක තමයි විශ්වාසය කියලා කියන්නේ. හොඳ බව පේන්නේ නැත්තම් උර ගන්න පුළුවන් වෙනවා. උර ගන්න එක තමයි මේ ඔක්කොම নানা ප්‍රකාර සද්ද වේදනා හිතවිලි මොනවා තිබුණත් ඒ ඔක්කොම තියද්දී තමන්ට ආනාපානට සම්බන්ධකම තියෙනවා නම් එයාට කමටහන් සුද්ධ කරන්න ඕන වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඒ අතරම අර සතර මහා ධාතුන්ගේ නැති වෙන වෙනස්කම් දැනෙන අවස්ථාවල් තියෙනවා. හුඟක් වෙලාවට. ඔක්කොම අතවාසියට එන්නේ. මේක හරියට කියනවා නම් මල් මාලයක් කපන මිනිස්සයා ඉදිකට්ට නූල දාගෙන නූලට මොන මල ඇමුණුවත් ඊට පස්සේ ඔක්කොම ගොනු වෙනවනේ නූල දිගේ. නූල දිගේ ගොනු වුණාට පස්සේ ඒක දණකින් අල්ලපුවම ඔක්කොම එකට අතට එනවා. ඒ වගේ තමයි මේ ආනාපාන මේ හැම එකක් අස්සේ යනවනම් මල් මාලේ නූල වගේ නූල පේන්නේ නැහැ. මල් මාලේ ඇමුණාට පස්සේ නූල පේන්නේ නැහැ. හැබැයි ගත්තාම ඔක්කොම පේනවා. එහෙම ගොනුවක් එන්නේ එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන්නේ නැහැ අත්දැකීමක් එන්නේ නැහැ මොන එකාවත් ආනපානිය අමතක කරනවනම් <coughs> එතකොට අතන මෙතන අතන මෙතන කෑලි තියෙනවා තේමාව නැහැ එතකොට තේමාව නැති වුණාට ඇත්තටම හොඳ වැඩක් වෙනවා යෝගාවචර විශ්වාසය ඉන්නේ ඉතින් ඒතර හැමදාම සැකය එකතෙන්ට ඇතුළට ඇවිල්ලා ඒ යෝගාවචරයට ලැබිලා තියෙන මේ සම්පත්තිය මේ ලැබිච්ච සාසනික සම්පත්තිය බුද්ධිය නැති වෙනවා සැකයෙන් පෙළෙනවා. ඒ සැකේ නොපෙළීම පිණිස නැති කිරීම පිණිස අනන්තවත් අපිට මූල කර්මස්ථානය පාවිච්චි කරතයි. ඒකේ මූල කර්මස්ථානයෙන් හම්බෙන දෙවෙනි ඵලය තමයි එකක් තමයි කාමයේ සහ කාම සංඥා දුරු කිරීමට අපි මූල කර්මස්ථානේ ඉන්නක් විදියට පාවිච්චි කරනවා. අඩයක් විදියට පාවිච්චි කරනවා. බෙන්ච්මාක් එකක් විදියට පාවිච්චි කරනවා. දෙක තමයි භාවනා කැඩිලා නැද්ද කියලා හැසකයක් එනකොටම ආය ආනාපානට කියලා පොඩ්ඩක් උරගාලා බලන්න. උර ගන්න පුළුවන් නම් මතක තියාගන්න කෙලසිලා නැහැ. නෑ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමින් වහන්ස ඊයේ සවස සවන් දූ ඔඩියෝ පටයෙහි සක්මන් භාවනාව ගැන තිබූ කොටස නැවත පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි සක්මන පිළිබඳ අවධානය යොමු කරපු එක දැනට තේරුම් ගත්ත ටික කිව්වොත් සභාවේදී මට එකතු කරන්න පුළුවන්. එහෙම නැතුව නැත්තම් එකම දෙයක් කරන්න දෙන මේ පටියට ආය අහුම්කම් දෙන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ ඉල්ලීමක් කරන්න පුළුවන් ඕන තරම්. නමුත් ඉල්ලන කෙනා වග වෙන්නේ නැහැ. ඉල්ලන කෙනා වග වෙන්න ඕනේ මම මේ ටික ඇහුවා මෙච්චරක් තේරුණා. ඊටු ටිකට කිව්වොත් ඔන්න මට තේරෙනවා අපිට එකතු වෙලා යන්න පුළුවන්. ඒ නිසා සභාවට ඉදිරිපත් කරන්න කැමති නම් මේ ප්‍රශ්න කරපු කෙනා මේ අහනකොට මට මෙන්න මේ ටික තේරෙනවා මෙන්න මේ විදිහට පැහැදිලි නෑ මෙන්න මේ ටික මට විස්තර ඕනේ කියලා මම ඒකට ප්‍රායෝගික වෙනවා නම් පොදුවේ මගෙන් ඉල්ලුවාට මම කියනවා ආයතරයක් එනම් පටි අහන්නයි කියලා. අර මයික් එක පිටත් කරනවා පිටිපස්සට. මයික් එක ඕන් කරගන්න දෙසරයක් ඉස්සරහට කඩන්න. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. <coughs> කකුල් දෙක උස්සලා අර මුලින් ගිහිල්ලා මිනිත්තු 5ක් විතර හයියෙන් ගිහිල්ලා ඊට පස්සේ හිමීට එක සැරේට එක පැත්තක් උස්සනවා ඊළඟ සැරේට ඒ පැත්ත කෑලි දෙකකට වගේ කරලා ඊට පස්සේ පොඩ පොඩ පොඩ ඒක අඩු කරලා හිමීට හිමීට හිමීට කරන එක ගැනයි අහන්න ඕනා. නෑ ඇත්තටම එහෙම එකක් මුල් උපදේශ වල නෑ. ඔය කියන ඔක්කොම මොකක් හරි gedirin පාඩම් කරන ආපු එකක්. මුල් උපදේශ තියෙන නිකන් එහාට මෙහාට ඇවිදින්න ඇවිදින ගමන් බලන්න Tamanට මොනවද ප්‍රකටව වැටෙන්නේ කියලා. දෙකට කැඩලි තුනට කැඩිලි අන්තිමටම කරන්න ඕන ඒවා. ඉතින් ඒක නිසා බලන්න සක්මන්ට ගියාට පස්සේ මේ පොළවට Tamanට යාළු වෙලා මේක මේ හොර සතුරන්ගෙන් ගහන මාව අමාරු දාන තැනක් නෙවෙයි මේක සාමාන්‍ය තැනක් කියලා විශ්වාසය පහළ වෙනවා කියලා. ඊට පස්සේ බලන සාමාන්‍ය වේගෙන් Tamanට සක්මනේ එහාට මට ඇවිදින්න පුළුවන්ද කියලා. ඒක වෙනවනම් සක්මනේ සියලු ආනිසංස ලැබිලා ඉවරයි. වෙන්නේ නැත්නම් තමයි වම දකුණ බලන්න තමයි සක්මන්ට ගියාට පස්සේ මම සක්මන් කරන බව අනායාසයෙන් සක්මන වෙන බව දන්නවනම් මොනම ටෙක්නිකල් එකක්වත් ඕනේ මොනම ෆෝමියුලා එකක්වත් ඕනේ සක්මන කෙරෙනවා. එහෙම ඉන්නේ නැතුව හිත පිට යනවනම් මේකේ විශ්වාසය පහළ වෙන්නේ නැත්තම් සක්මණේ හිත බැඳීම සඳහා වම තිනකොට වම දකුණු තිනකොට දකුණ කියලා මෙනෙහි කරන මිස ඔය ලොකු මේ දීර්ඝ විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. ඒ නිසා මම හිතන්නේ හොඳම වැඩේ මේ මූලික උපදේශ වල නැවසරයක් අහුම්කම් දෙනවා නම් ඉතාමත්ම සරල කරා. උඟාක් සරල කරන්න ඕන නම් මම කියන්නේ පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන කියන්නේ. ඔය නිකං අනම්මනම් දාගන්න එපා. දාගත්තට පස්සේ දඬු කඳේ ගැහුවා වගේ විලංගු ගහපු ඇතෙක් වගේ ඉතින් බොර කකුල් කාරෙක් වගේ මොනවදෝ කරනවා. ඒක ලියන්න බෑ gedara ගිහිල්ලා සුමානද්දයක් යන කකුල් හිටම් පැටලෙනවා. මේ පොළවේ ඇවිදින්න බෑ. නිසා කරුණා කරලා ඔය මොකක්වත් නැතුව විනාඩි 5ක් විතර බලන්න මොනවත් නැතුව අත් දෙකට බරක් ගන්න නැතුව සමතලෝ තියාගෙන මේ පොළවේ ඇවිදින ගමන් මම දැන් ඇවිදිනවා નિરાයාසයෙන් ඇවිදින දිහා බලන්න පුළුවන් නම් මොනම තාක්ෂණයක්වත් ඕනේ ඒ මම ඔය කියන එකනට විතර නෙවෙයි බනින්නේ. බනිනවත් කියලා කියන්නත් බෑ. ඉතින් මේ අනුකම්පාවෙන් කියන්නේ ඇත්ත තමයි. හැබැයි ඕගොල්ලන්ට ඕන දේ ඇහෙනවා මිසක් මම කියන දේ නෙවෙයි ඇහෙන්නේ. ඒක මම හොඳට ඕම දන්නවා. ඔය ගෙදර ගියාම මේ ගෙදර මිනිස්සුන්ට නෝනා කියන දේ ඇහෙන්නෙම නෑ. මොන જાති කරුවත් ගෙදර මනුස්සයා කියන දේ ඇහෙන්නේ නැහැ. ඇල්ලපු ගෙදර මනුස්සයා කියපු දේ හොඳට ඇහෙනවා. ඒ හැටි. එහෙනම් මේක හොඳට අහන්න නැවසර සරල කරනවා මිසක් අපේ ජීවිතේ සංකීර්ණ කරන්න නෙවෙයි භාවනා කරනවා කියන්නේ. නිකන් එහාට මට ඇවිදිනවා කිසිම ගමනක් නැති ගමනක්. සාමාන්‍ය වේගයේ ඇවිදිනවා බාන මම සක්මන් කරනවා කියන එක අනායාසයෙන් සිද්ධ වෙන්නලා බලන්න ඉන්න එකයි තියෙන්නේ. අවශ්‍ය නම් ඒකේ හිත හිටින් නැත්තම් පමණක් පොළවේ පහේ වදිනකොට වම වම වශයෙන් දකුණු දකුණු වශයෙන් මෙනෙහි කරනවා හිතුවක්කාර හිත ආපහු සක්මණ ගෙනත් තියාගන්න. ඒක නිසා මම හිතනවා මේ මම මේ වගේ හරස් ප්‍රශ්න ඇහුවේ නැත්තම් මට මේ උත්තර දෙන්න බෑ. මොකද උපදේශ වල නැහැ. උපදේශ වල තියෙන්නේ මම ඊයර දහම් පාසල් ළමයින්ටත් වැඩ පිළිවෙලක් කරලා එලෙමන්ට් කිව්වා කියවන්නේ කියලා මේ උපදේශ පන්ති. මාත් අහගෙන හිටියා. බොහොම සරල කිරීමක් තියෙන සක්මනේ. ඊට ආ සක්මනේ ගොඩක් වැඩ තියෙනවා. මේ මූලික ටික සකස් කරගත්තට පස්සේ ඒ ටික කරත හැකි මුලදිම සංකර කරගන්න එපා. සක්මණේ මුණ දාලා වාඩි මේ හිටගෙන ඉඳ හිටගෙන විනාඩියක් විතර ඉඳලා මේ සක්මණක් කියලා හිතන්නේ නැතුව එහාට මෙහාට විනාඩි 5ක හක්කලම් කරන්න. නිකන් එහාට මෙහාට යන්න. එතකොට බලන්න මේ බිමට මම බයක් නැහැ. සාමාන්‍ය gedara වගේ හැඟීමක් එනවනම් යටි කයට හිත දාලා අත් දෙක ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි අත් දෙක වැනෙන එක පොඩ්ඩක් නතර කරලා මේ යන වැඩ පිළිවෙල දිහා පිට කෙනෙක් බලා ඉන්නවගේ බලනවා. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරුතර ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය මෙයයි වෛද්‍යවරුන්ට පවා කිසිම ශෛල්‍ය කර්මයක් හෝ කළ නොහැකි තැනක මාගේ මොළයේ ස්නායුවක gediyak පිහිටා ඇත. මගේ විශ්වාසය භාවනාවෙහි නිරත නිතර නියැලීමෙන් මෙය නැතිවේය යන්නයි මේ සඳහා ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එතකොට මේ gediyak තියනවා කියලා තමයි වැටෙන්නේ කොහොමද? රෝග ලක්ෂණ මොනවද? දැනෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නෙන් පටන් අරගත්තොත් පුළුවන්. ඒ මේ ලියන කෙනාට මේ ඇතුලේ ස්නායුවක් ඉදිමිලා හරි අර්බුදයක් පහළලා තියෙනවා කියලා වෛද්‍ය වාර්තා ඕනේ නැහැ. Tamanda වැටෙන්නේ කොහොමද? Tamanda තේරෙන්නේ මොන විදිහටද මේ රෝග ලක්ෂණ වැටෙන්නේ කියන එක අනුව නම් අපිට බලත හැකි මේකෙන් වැඩක් වෙනවද නැද්ද කියලා. ස්වාමීන් වහන්සේ උත්සරණයි. මට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මට සාමාන්‍ය හිතේ කැක්කමක් වගේ වෙලාවෙන් වෙලාවට එනවා. ඉතින් අර MRI එකක් කරපුවාම තමයි වෛද්‍යවරු දැන් ඔය ඕක හඳුනාගෙන කියන්නේ මේක මොනවත් එතන ශරීර කර්මයක් කරන්නත් බෑ. බැරි තැනකයි පිටලා තියෙන්නේ කියලා. ඉතින් මගේ විශ්වාසය මේ භාවනාව කරපුවාම ඒක මගේ හැයිලා යාදෝ කියන විශ්වාසයක් මා කෙරෙහි පවතිනවා ස්වාමීන් වහන්සේ. ඒ විශ්වාසයට අපි සාදු කියනවා. විශ්වාස නැත්නම් මැරෙන්න ඕනේ. එච්චරයි. ඒක පිළිබඳව අපිට කාටවත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකට අපි ලෑස්ති වෙනවා. ඒ යුණුවට අපිට බුදුන් ඉන්නවා. අපිට ධර්මයක් තියෙනවා. අපිට සංඝයා ඉන්නවා. අපිට සීලයක් තියෙනවා. මට එකක් කියකි ඔය මොලේ ඉදුමුනේ නැත්තම් එන්නේ නැහැ මේට භාවනාවට. ස්වාමීන් වහන්සේ මම භාවනා පන්තිවලට ගිහිල්ලා තියෙනවා මෙහෙට නම් ඇවිල්ලා නැහැ පළවෙනි. නෑ කොහොම වුණත් අපි භාවනාවට යන්න පටාචාරාට වගේ රෙදි නැති වෙන්න ඕනේ. සුනීතට වගේ අසුචි කදට මිනියට තියලා ගැට ගහන්න ඕනේ. සෝපාකට වගේ අසුචි කද කරට එන්න ඕනේ. එතකොට තමයි අපිට භාවනා සී වෙන්නේ. ඉතින් අපිට ලෙඩ වෙන්නේ කොහොඳයි අප්පා එහෙමනම්. නැත්තම් පෙන්කෙල කෙල ඉන්න කෙනේ කරන්නේ. දැන් අපි බලාපොරොත්තුවක් තියෙනවා මේක අපි කරනවා කියලා හැබැයි එකයි එකයි මට වග වෙන්න පුළුවන් වෙන්නේ සබ්බපාපස්ස අකරණම් කියන එක තමයි සමාදන් වෙනවා නම් ලෙඩසුව වෙනවා මං කියන්නේ 100ක් අපිට පාවෙන් වැළකින්න පුළුවන් කියලා කරුණාකර තමයි දවසක අනුන්ගේ මානසිකත්වයට හානි කරන හැටි පරිසරයට හානි කරන හැටි තමන්ගේ මානසිකත්වය දුරු කරගන්න හැටි හානි කරන හැටි බලලා ඒක අඩු වෙන යමක් වෙනවා නම් හැමදාම භාවනාවක් නෙවෙයි පව් කිරීම අඩු වෙන පැත්තක් වෙනවා නම් ඒකාන්ත සුව සේවාවක් අපි භාවනාව ගන්නේ ඒ වගේ පව් අඩු කිරීමේ අදහසකින් මිසක භාවනාව කියලා විශේෂ දෙයක් මේකේ නැහැ. නිසා හොඳට බලන්න මම වෙනදත් එක්ක මේ වෙනද වගේ මේ මහ පොළොවේ ජීවත් වෙනකොට මම කාට හරි බරක් මම කාට හරි පීඩාවක් නැත්නම් මට මම පීඩාවක් මගේ අනාගතයට පීඩාවක් වෙනවා නම් ඒක හොඳට දැනගෙන අන්න ඒක නොවෙන අඩු වෙන පැත්තකට කටයුතු කරගෙන යන්න එතකොට Tamanට අර දැනෙන ඊසකක්කු මේ අඩුවීමක් කරා එහෙම නැත්නම් ඒක දරා සිටීමේ හැකියාවක් ඒකට කියන ප්‍රතිශක්තිය කියලා දැරීමේ ශක්තිය වැඩිවීමක් වෙනවනම් Taman ගන්න ප්‍රයත්නේ සාර්ථකයි මොලේ අමාරු තිබුණත් එකයි නැතත් එකයි ඒ නිසා අපිට කරන්න තියෙන සබ්බපාවසා කරනම් ඒක තමයි සීල ශික්ෂාව කියන්නේ තමයි සමාධි ශික්ෂාව කියන්නේ ඒක තමයි ප්‍රඥා ශික්ෂාව කියන්නේ එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම කවුරුත් එක්ක හරි ගැටෙමින් පරිසරත් එක්ක ගැටෙමින් පරිසරය හදන්න හදනවා අනුන් හදන්න හදනවා. ඉතින් හැදෙන හැම වෙලාවෙම කර්ම රැස් සංස්කාර වෙනවා. දැන් මතක තියාගන්න ඕනේ මම කොහොමවත් මරණයට මේ හෙට කපන්න ඉන්න හරකෙක් වගේ. මැරෙන්න ඉන්නේ. අනේ මේ ඉන්න ටිකේ මගෙන් කාටවත් හිත පීඩාවක් කරදරයක් මට මං කෙර කරත නොදකින් කියන හැඟීමක් නැතුව මේ හම්බෙන ටිකේ සතුටින් ජීවත් වෙන එකට කියන්නේ පවු නොකර සිටීම පාපයෙන් වැළකීම ඕන අපන්නක ප්‍රතිපදාව කියන්න පුළුවන් අනික් කට්ටිය මොලේ පිළිකාවක් තියෙන බව දන්නේ නැහැ මොලේ ගැටයක් තියෙන බව දන්නේ නැහැ ස්නායු තියෙන බව දන්නෙත් නැහැ ස්නායු තියෙන බවක් දන්නේ නැහැ ඉසිකක්කමක් එන්න ඕනේ මොලේ ඇතුලේ මොනවාරි තියෙනවා කියලා තේරෙන්නේ ඒ නිසා ඉසිකක්කම හරි වටිනවා මොකද මොලයක් තියෙනවා කියලා තේරෙන්නේ ඉසිකක්කම ආපු දවසේ තමයි නැත්තම් මේකේ වැඩ ගන්නවා මිසක් මොලේ තියෙනවා කියලා දන්නේ නැහැ නිසා ඔය හැම දෙයකම වාසනාවක් තියෙනවා. හැබැයි ඒක බුදුන් පැත්තට යන්න ඕන. ධර්මයේ පැත්තට යන්න ඕන. සංඝයා පැත්තට යන්න ඕන. එතකොට නම් හැම දුකක්ම සද්ධාවකට හේතු වෙනවා. නිසා මේක දැඩිසේ විශ්වාස කරන්න මට මේ ලෙඩේ ආවේ මෙසෙන්ජර් කෙනෙක්. පණිවිඩකාරයෙක්. එහෙම නැත්නම් මම කරන්නේ ඉදුරම් පිනවන එකනේ. ඒකෙදී සාධාරණ සාධාරණ නැහැ දැන් නෑ මට සිද්ධ වෙනවා එක දෙයයි සිද්ධ වෙන්නේ. ඒකට කියන්නේ අපි හික්මීම කියලා. එහෙම නැත්නම් සංවරය කියලා කියනවා. විරමණය කියලා කියනවා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. මේක මට ආපු ලොකු පණිවිඩකාරයෙක්. මට සිහිපත් කරලා දෙනවා එලෝ මෙලෝ කියලා දෙකක් තියෙනවා. අනුන්ගේ සදා අනුන්ගේ සුභ සිද්ධි සහ තමන්ගේ සුභ සිද්ධි කියලා දෙකක් තියෙනවා. මේකෙදි මට පුළුවන් මගේ ටික බලා ගන්න විතරයි. නිතරම බලන්න සීලය අදි සීලයක් බවට හැම වෙලාවෙම පත් වෙනවාද කියලා. තමන් අද යම් සීල මට්ටමක ඉන්නවනම් මීට ඉහළ සීල මට්ටමකට යන්න මොකද්ද බාධාව? බාධාක් නැත්නම් ටික ටික වැඩි කරා. සමාධි චිත්ත භාවනා අධිචිත්ත භාවනාවක් වෙන්න ඕන. Taman කරගෙන ඉන්න සමාධියක් සමතයක් තියෙන එක පොඩ පොඩ වැඩි වෙන්න ඕන. ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනාවක් වෙනකොට වෙන කෙලෙස් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ওই කෙලෙස් ටික තමයි ලෙඩ රෝග කියන්නේ. කායික මානසික ලෙඩ රෝග කියලා කියන්නේ එක එක නම් වණන් තිබුණට ඇතුළත තියෙන මේ අර්බුදේ. අපි ඔක්කොම ලෙඩු. උඟ කෙනෙක් දන්නේ නැහැ. ඒක නිසා බලන්න තමන්න තියෙන මේ ඉසකැක්කම අඩුවේ අඩු වෙනවා. ඒකයි අපිට තියෙන රෝග ලක්ෂණ අඩුවීම. මං යෝජනා කරන්නේ ඒක සඳහා තමන් අතින් සිද්ධ වෙන යම් ගැටුමක්, ඝර්ෂණයක්, ප්‍රතික්‍රියාවක්, අනුන් එක්ක හැප්පීමක්, පරිසර දූෂණයක් සිද්ධ වෙනවනම් ඒකෙන් ඒකට තමන්ගේ තියෙන දායකත්වය අඩු කරගෙන පුළුවන් තරම් මේ මහ හුලඟක් කැලයක් අස්සෙන් යන්න වගේ යන්න කිසි තැනක හැප්පෙන්න එපා. ඕන තරම් එහාට මෙහාට කරගෙන යන්න පුළුවන්. ගියාට පස්සේ දැනෙන්න බෑ ගියයි කියලා. ගුණකක් මහ කැලයක් අස්සට ගියාට පස්සේ මොනක්වත් ඉතුරු කරන්න හැබැයි මුළු කැලේම අලුත් කරනවා. ආනේ විදිහට කටයුත්තක් කරන්න පටන් අරගත්තොත් තමයි දෙනවා දෝස්තරලට නෙවෙයි කොන්දෝස්තරලට නෙවෙයි කාටවත් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි පරිතද කර ගැනීම. ඉන්දිය සංවරය, හික්මීම, පවින් බැලකීම. ඉතින් මේකට තමයි අපි බුදුන්ව බුදුන් කියලා කියන්නේ. ධර්මයට ධර්මයේ කියලා කියන්නේ ඕකටයි. කොහොම කරන කාට තමයි සංඝයා කියලා කියන්නේ. ඕකට අපි හික්මීම කියලා කියනවා. පුළුවන් තරම් බලන්න මේ හික්මීම අතින් තමයි දවසින් දවස දවසින් දවස අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා ශික්ෂාට යන ගමන් අර තමයි දැනෙන ඉසේකක්කු මේ දෙකක් වෙනවා. එකක් දැනීම අඩු වෙනවා. දෙක දැරීමේ ශක්තිය වැඩි වෙනවා. එච්චරයි. ඒ දේ වෙනවනම් මතක තියාගන්න ධර්මයේ ඕකෝඩම වැඩි බලවත් කියලා. එනිසා විශ්වාසයේ මමත් සාදු කියලා පිළිගන්න හොඳයි. හැබැයි නිකන් ඉඳලා බෑ. ඒ විශ්වාසයෙන් ඉඳගෙන පරිතද කිරීම කරන්න ඕන. අදි සීලයට, අදි චිත්ත, අදි ප්‍රඥා භාවනාවට යන්න ඕනේ තරම් දැන් තියෙනවා. මේ පරිේශන වලින් ඔප්පු කරලා පෙන්ලා තියෙනවා. ඒ මොලේ ඕනේ තරම් වෙනස් කරන්න පුළුවන් නියුරෝප්ලාස්ටිසිටි කියලා එකට කියන්නේ මොලේ ස්නායු කුඹලෙක් අතට අහුවෙච්ච මැටි පිට වගේ ඕන පැත්තකට අඹන්න පුළුවන්. ඕනේ හැඩයක් ගන්න පුළුවන්. ඒ හැඩේ ගැනීමට train your mind and change your brain කියලා තමයි කියන්නේ. තමන්ගේ මනසේ රුචි අරුචිකම් පෞරුෂත්ව වෙනස් කරන්න කැමති නම් මොලේ ඕනම එකක් ඕන දෙයක් බාඩපත් කරන්න පුළුවන්. ඉතින් අද අද අද යුගය හුඟක් හැම රෝගයක් කරාම සතිය පිහිටීමේ තියෙන සම්බන්ධතාව හොයනවාද? හදිසි අනතුරු වලින් එනෙව්වා ඒ වගේ මනසේ ඇති වෙන මොළයේ ඇති වෙන ලෙඩ රෝග වලට සතියත් එක්ක සම්බන්ධතාවයේ දැන් එnde end හැම පැත්තෙම තොරමින් තියෙනවා. ඒ නිසා ඒකට මමත් මගේ ජීවිතෙත් මම සාක්ෂි වෙනවා. මම මේ නිසා වඩා සදාචාර සම්පන්න වෙලා තවත් මං වැනි පෙළෙන බුද්ධ ධම්ම සංඝ සරණක් නැති කෙනෙකුට මම ආදර්ශයක් වෙන්න ජීවත් වෙනවා කියලා ජීවත් වෙනවා. මම පින් ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ භාවනා කරන විට ඇතිවන බාධාවන් ඇතුළතින් එනම් කැක්කුම් වේදනා සහ පිටතින් අන් අය සහ දේවල් නිසා කුමක් කළ යුතුද සතිය පිහිටුවාගත නොහැකි විට කළ යුත්තේ කුමක්ද මේකට ඇත්තටම උත්තරේ ගන්න තියෙන්නේ මේකේන නොකිය කියනවා මේ බාධා නැති වෙලාවට සතිය පිහිටවන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් සතිය කියලා ධර්මතාවය ලෝකේ තියෙනවා. මම සතිය ගැන යම් ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙනවා. යම් ප්‍රමාණයක මට ඒක හරි ගිහිලා තියෙනවා කියලා. මේ ප්‍රශ්න කරු ඉදිරිපත් කරන්න කැමති නම් බාහිරෙන් සහ අභ්‍යන්තරයෙන් බාධා නැති වෙලාවේ Taman සතිය පිහිටවපු වෙලාවේ අත්දැකීම් ටිකක් මට දෙන්න පුළුවන් නම් සභාගත කරන්න පුළුවන් නම් මට ඒ හරහා පුළුවන් යෝජනා කීපයක් ගේන්න ඒක දිනු කරන්න. ඒ නිසා මොකද්ද දැන් කරන භාවනාව කොහොමද සතිය පිහිටියා කියලා දන්නේ සතිය පිහිටියා මොනවද වැටහෙන්නේ කියන ටික කියන්න. එතකොට මට පුළුවන් ඔය මට උත්සාහ කරන්න පුළුවන් නැත්නම් බෙදා හදා ගන්න පුළුවන් ඒ වගේ නැති වෙලාවේ මොකද කරන්න කියලා. ඉතින් මේ ප්‍රශ්න කරු කැමති නම් සභාවට මේක ඉදිරිපත් කරන්න. හරි ගිය වෙලාවේ මොකද්ද දැන් ලකුණ කියලා ඒකට අපි සාදර වෙනවා ඉදිරිපත් කරේ නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. අත උසනවාද කවුරු හරි ආ අපිට මයික් එක යවන්න එහෙ නැති. අවසරයි ස්වාමින් වහන්සේ. පිරුවන් සරණයි. සතිය පිහිටවන වෙලාවට මෛත්‍රී භාවනාව හුඟක් කරන්නේ. මෛත්‍රී භාවනාවේදී සතිය පිහිටවනකොට අනිත් වටේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හිතට බොහොම සංසුන් බවක් සහ මට කිසිම දෙයක් දැනෙන්නේ නැති වගේ තත්වයකට එන්නේ සතිය පිහිටවනකොට. ඒ අරමුණේ දුරට යන්න පුළුවන්. ඒ වගේමයි සතිය පිහිටවන්නේ නැහැ කියලා කියන්නේ සමහරක් වෙලාවල් තියෙනවා අර කලින් කිව්ව වගේ මගේ ඇතුළතින්ම එන හඬක් ඇහෙනවා. ඇතුළතින් මම ඒක මට දැනෙන්නේ මගේ ඇතුළතින් එන හඬ විදියට. ඒක එනකොට මම ගැස්සිලා වගේ නැවත ඒකට බාධා වෙන විදියක් මට දැනෙනවා. ඒ ඇරුණාම අවටින් සමහරක් වෙලාවට කිසිසේත්ම බලාපොරොත්තු වෙනවන විදිහේ බාධාවන් සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. දැනට මට ඒ වගේ තමයි පැහැදිලි කරන්න පුළුවන් සංහස. හොඳයි මම සූචිකන්ත වෙනවා සභාවට කරුණු ඉදිරිපත් කරන්න ඉදිරිපත් වීම ගැන. මුලින් කියපු ටිකේ මෛත්‍රිය කියන්නේ සතිය නෙවෙයි. මෛත්‍රිය කියන්නේ ද්වේෂය නැතිකමේ චෛතසිකේ. අද්වෛෂ අද්වේෂේ. සතිය කියන්නේ වෙනම එකක්. ඒ නිසා ඒ වෙලාවේදී සතිය කියලා හිතාන හිටියනම් ඒක ලොකු වැරද්දක්. එහෙම නැත්නම් මූලධර්මයේ වශයෙන් වැරද්දක්. මෛත්‍රිය කියන එකෙන් අදහස් කරන්නේ අවෛරේ. ද්වේෂය නැතිකම. සතිය කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒක නිසා මට පේනවා මේ මුළු ප්‍රකාශයම යන්නේ මේ සතිය පිහිටවන්න උනන්දු වුණාට සතියට වෛර කරන චරිතයක් මේ. සතිය කියනක අඳුනගනත් නැහැ සතියට වෛර කරන. ඒ නිසා අපි උත්සාහ කරමු මම විවේචනය කරාට පුද්ගලිකව ගන්න එපා. මේ මගේ හැටි ඈ මේ සතිය පිහිටන වෙලාවට තමයි අර සද්දය ඇහෙන්නේ අපි ඒකට වෛර කරනවා එතකොට බය හිතෙනවා ඇතුළට හිත ආපු ගමන් ඇතුළේ ඇඟෙන් සද්දයක් එනවා ඒ වගේම පිට සද්ද හොඳට තේරෙන්න පටන් ඒක තමයි සතිය දැන් ඒකට වෛර කරනවා ඒ වෙනුවට මෛත්‍රී වගේ දෙයකට දාගෙන හිත මත් කරගෙන ඉන්න කැමැත්තක් තියෙනවා ඒක නිසා අපි සතිය නිර්වචනය කරගනිමු මෛත්‍රී කරනවා කියන්නේ සතිය නෙවෙයි. නමුත් මෛත්‍රී කරන වෙලාවයි මෛත්‍රී කරන බව දන්නවනේ එතන සාන්තියක් තියෙනවා. ඒක හොඳයි. එහෙනම් ඒක සතිය නෙවෙයි. සතිය සඳහා අපි කරණ තියෙන පුල්ලුවංකමක් තියෙනවා නම් සියලු කායික මානසික වාචික ක්‍රියා හිතලා කරන සේරම නැත කළා මොකද්ද වෙන්නේ කියලා බලන්න අන්න ඒක එතකොට සතිය එළියට එනවා. මෛත්‍රී කරනවා කියලා කියන්නේ හිතට මොනවදෝ දානවා. දැම්මට පස්සේ හිත තැම්පත් වීමක් වෙන්නේ නැහැ. සතියට සතියට ඕන තැම්පත් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ උපදේශපන්ති දීලා තියෙන විතර හොඳට පట్టලව වාඩි වෙන්න. හරි බරි ගහිලා සමබරව සැහැල්ලුවට ඉඳගෙන කයට මොනවාක්වත් කරන්න එපා. කය පట్టල කරන්න හුඹහක් වගේ. කය පట్టල කරන්න මිසරි පිරමීඩයක් වගේ. කය පట్టල කරන චෛත්‍යයක් වගේ. ඒකල බලන්න මේකට මොනවාක්වත් ඇඟිලි ගහන්න නැතුව ඌට උගේ වැඩ කරගෙන යන්න පුළුවන්ද කියලා. ඒක තමයි අපි කායික වශයෙන් දෙන එක. දෙක වාචසික වශයෙන් කතාව නැත කරන්නේ. මානසික වශයෙන් මොන්නම චේතන අදිෂ්ඨාන අබිනිවේෂණ ප්‍රාර්ථනා සියල්ල අයින් කරන්න. ඒක බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට වෙන්නේ සද්ද ඇහෙන එක තමයි. ඉතින් එතකොට අපිට හරිය පාළුයි. තනි වුණා වගේ, කොටු වුණා වගේ බීතිකාවක් එනවා. ඒ නිසා අපි වර්තමාන මොහොතට ද්වේෂ කිරීම තමයි අපේ එකම විනෝදාංශය. වර්තමාන මොහොත හැමදාම ගෙටෙන් දහනවා. අපි ඒකට වෛර කරනවා. අපි අනුන්ගේ සද්ධාහනවා අනුන් ගැන කල්පනා කරනවා අනුන්ගේ දේවල් හිතේ හිතා ඉන්නවා නැත්නම් මෛත්‍රී භාවනා කරනවා නැත්නම් බුද්ධානුසති කරනවා මොන හරි එකකින් මේක අනනවා මොනවා නොකර ඉන්න කිව්වහම එච්චරයි බැරි එකම දේ අපට උඩරට නටුම් පාතරට නටුම් වට්ටක් නටුම් කටුසු නටුම් නටන්න දන්නවා හෙල්ලෙනද හිටපන් කියන්න බලන්න එකෙකුටවත් බෑ ඒ නිසා අපි මේකෙදි කරන්නේ දවස් 5ක් හරි උත්සාහ කරලා කය තැම්පත් කරන්න යම් ආකාරයකට අපේ සරුවචනාංශික රූපය අපි තියාගෙන ඉන්නවනේ. තැම්පත් කරන්න ඉරියව් වෙනස් කිරීමක් අවශ්‍ය නැති ඉරියව්වක් දෙන්න. ඒ බුද්ධියන් හිටියක් කමන්නේ. ඒකල හිතන්න එපා මොකක්වත්. කතා කරන්නත් එපා. බලන්න මොකද වෙන්නේ කියලා. මං අත්ුදවට කියන්නම් යම් වෙලාවක මේකට එළඹිලා හිටියොත් ඇතුලෙන් සංඥාවක් දැනේ මැරිලා නැහැ කියන්නේ. කිසිම ක්‍රියාකාරකමක් කරන්නේ චේතනා නැහැ සයින්ස් සයින්ස්කාර නැහැ සම්පජඤ්ඤයෙන් වැඩ කරන්නේ විඥානේ වැඩ කරවන්නේ නමුත් විඥානයක් වැඩ යනවා Tamanට නිින්ද ගිල නැති බව තේරෙයි Taman ක්ලාන්ත වෙලා නැති බව තේරෙයි මම අභියෝග කරනවා මේ ඉන්න ඕනම සභාවකට මේ මැරිච්ච නැති බව ක්ලාන්ත වෙච්ච බව හෝ නිින්ද ගිල නැති බව ප්‍රකාශ කරන්න අපි ළඟ වචන තියෙනවද කියන්න බෑනේ එක වචනයක්වත් නැහැ අපේ භාෂාව තියෙන්නේ කුණු හරප කතා කරන්න විතරයි. සත්‍ය කතා කරන්න භාෂාව ගොළු වෙනවා. ඉතින් භාවනා කියන්නේ බොහොම සරල දෙයක්. අපි අර මොනවක් කරන්නෙත් නැති, කියන්නෙත් නැති, අහන්නෙත් නැති තැනට කයපත් කරලා ඒකට සම්පූර්ණ අවදි වෙනවා. සම්පූර්ණ අප්‍රමාද වෙනවා. සම්පූර්ණ විවෘත කරලා බලනවා. මම නිින්ද ගිහලා නැහැ. හොඳට මම දන්නවා. ක්ලාන්ත වෙලා නැහැ, මැරිලා නැහැ. ඕකට ඕන නම් නිවන කියලා කියන්නේ. වැරදින්නේ නැහැ. ඔකට අවදි වෙලා ඔකට නිවන කියන්නේ ඕකේ මෛත්‍රී භාවනාවක් නැහැ, බුද්ධානුස්සතියක් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි මම gediya පිටින්ම ඉන්නවා. ඊට පස්සේ සම්පූර්ණ භාවනා මාර්ගය ඇරෙනවා. සතිය කියන්නේ මෙන්න මේකට බය වෙන්න එපා. ඔබ සීලෙක ඉන්නේ. ඔබ බුදුන් ධම්ම සංඝාන සංඝ ගෞරවයක් තියෙනවා. ඕකට හරි බයයි. ඕකට තනි වෙනවා වගේ තේරෙන්නේ. පාළු ගතියක් තේරෙන්නේ. ආන්න ඒකට යන්න තමයි අපි සුදු ඇඳගෙන සුදු පිරිසක් එක්ක ඉඳගෙන භාවනා මධ්‍යස්ථාන ගෙනලා හිතට කියනවා බය වෙන්න එපා. ඕකෙම අරනොත් කමන්නේ. ඕකට මුණ දීලා බලපන්. හිතට ওই කියන සද්ද නිතරම ඇහි. ඒක තේරෙවි. ඕකට වෛර කරපු එක තමයි අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ. දැන් කරලා තියෙන්නේ ඒකට එන්න කියනවා. එතකොට මම වෙමි කියන එක, මම ඉන්නවා කියන එක, මම හිඳිනවයි කියන එක තේරෙයි. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. භවය කියන්නේ ඕකට. අපි ඕකට බය නිසා තමයි මේ එක එක යන්තර මන්තර කරන්නේ. ඒ නිසා සතිය කියන එක නිර්වචනය කරගන්න සතිය කියන්නේ මොනම දෙයක්වත් හිතලා කරන්නේ නැතුව, චේතනා නැතුව, අදිෂ්ඨාන නැතුව, ප්‍රාර්ථනා නැතුව සියල්ලට යන්න අරින්න. හැබැයි සම්පූර්ණ අවදිය තියාගන්න. ආන්න එතකොට තේරෙයි. ඕකට බුද්ධ ආගංග වෙන්නවක්වත්, පැවිදි වෙන්නවක්වත්, යంత్ర මන්ත්‍ර කටපාඩම් කරනවක්වත් මොකක්වත් ඕනේ කරන්නේ දන්න සියල්ලම අමතක කරන්න පුළුවන් නම් භාවනා පටන් ගත්තා. මම හිතන්නේ පළවෙනි දවසේ මේවා කියන එක එච්චර හොඳ නෑ. බබාලට දෙන්න හොඳන්නේ හයි ප්‍රෝටීන් දීපුවම බඩේ අමර වෙනවනේ. මම බලාපොරොත්තු වෙන්නම් දවස් දෙක තුනක් අතර මේ කියලා දෙන්න. ඒ නිසා ගෙදරින් ගෙන ආව ටික තියලා ඉන්න පුළුවන් නම් මට හරි ලේසි වැඩි. ඌල ගෙදර ගෙන ආපුවා මේක කරලා දවස් හතර ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඔච්චර බණ කිව්ව කමටහනක් දෙන්නකෝ කියලා අන්තිම දවසේ කියනකොට මට තේරෙනවා sannivedanayak වෙලා තියෙනවා කියලා. ඒ නිසා අපි අපි මේ දවස් පහම උත්සාහ කරමු. දහසට පැය 10ක් 15ක් දාලා උත්සාහ කරමු මේ සතිය කියන වචනේ නිර්වචනය කරගන්න. සතිය කියන එක තේරුම් ගන්න. ඒකට එකයි ඕනේ gedirin කෙනා පඬිතකම් පැත්තක තියන්න. කළු ලෑල්ල සුද්ධ කරන්න. එතකොට යමක් ලියන්න පුළුවන්. ওই පරණ කළු ලෑල්ල මොකුත් කරන්න බෑ. ඒ නිසා මේ මෛත්‍රී භාවනා කරන එක නරක දෙයක් නෙවෙයි. ඒකේ යම් සාන්තියකුත් ප්‍රකාශ වෙනවා. නමුත් ඒක නැතුව ඉන්න බලන්න. මොකද වෙන්නේ කියලා හොඳට පట్టල වාඩි වෙලා ඉරියව්ව ඉරියව් විසින් නඩත්තු වෙන්න ඇරලා ඇත් දෙක වහගෙන ඇතුළ බලාගෙන මොකද්ද මේ වෙලාවේ වෙන්නේ කියලා පුදුමාකාර බයක් එන්නේ. ඒ නිසා කියන්න පුළුවන් පෘථජ්ජනයේ ප්‍රධාන විරෝධාංශය තමයි වර්තමානයේ ද්වේෂ කිරීම. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයේ ද්වේෂ කිරීම තමයි සියලු ඥානය කියලා කියන්නේ. බාහිර ඥාන සියල්ලම කරන්නේ වර්තමාන මොහොතේ ඉඳ දෙන්නේ නැහැ. එක එක જાති දානවා අපි මේ වෙලාවේ කියන්නේ සියලු ඥාන පැත්තක තියලා බුද්ධ ධම්ම සංඝ ඥාන නාමයෙන් නිකන් හිස් වෙන්න හදනවා. ක්ෂය වෙන්න හදනවා. වැය වෙන්න හදනවා. නිරුද්ධ වෙන්න හදලා නිරුද්ධ වෙන තාක් නිරුද්ධ වෙන්නේ කෙලස්නේ. දුක්නේ නිරුද්ධ වෙන්න අල්ල බලන්නේ ඉන්නේ එතකොට තේරෙයි සතිය කියනක එතකොට ඉබේම හතර පැත්තෙම ගෙටේනවා. ඒ නිසා මම උත්සාහ කරේ මේ ප්‍රශ්නය දඩමීම කරගෙන ප්‍රශ්න කරුට හිත රිදවන්න නෙවෙයි මේ සතිය කියන එක අපි මේ දවස් කීපය තුළ නිර්වචනය කරගන්න බලමු සතිය කියන්නේ එළඹි දෙයට මුණ දීම මිස මේ හිතට බුද්ධ ආනුස්සතිය මෛත්‍රී දෙවීම නෙවෙයි ඒවා සමත උපක්‍රම ඒවා නරක දේවල් නෙවෙයි නමුත් මේ වැඩමුළු අපි වෙන් කරලා තියෙන්නේ සතිපට්ඨානය සඳහා ඒ සඳහා අපි බලන්නේ හිස් කිරීමක් පිරිසිදු වීමක් වෙන්න ඇරලා හැබැයි පිරිසිදු වෙනවා කියලා කියන්නේ අපිරිසිදු කිරීම අයින් කරලා පූර්ණ අවදීකින් බලන්න. ඒතර තමයි තේරෙයි ඔය පිටින් ඔය ඇතුලෙන් එන සද්ද කියලා කියන්නේ සතිය පිහිටව බවට ලකුණක්. පිටින් තියෙන සද්ද හොඳට ඇහෙනවයි කියලා කියන්නේ ලස්ස සතිය පිහිටව බවට ලකුණක්. ඔකට වෛර කරන්න එපා. ඒකට බලන්න මේ ඔය ඇතුලෙන් ඒ සද්ද ඇහෙනකොට මට තරහක් දෙන්නේ ආසාවක් දෙන්නේ. පිටින් මට මේ මොකක් හරි බාධාවක් එනකොට මට එන්නේ තරහක්ද ආසාවක්ද එච්චරයි වැදගත් දේවල් නෙවෙයි. ඒකට අපි දක්වන මනාපමනාප දෙක තේරුම් ගන්න නම් ඒවා එන්නමත් ඕනේ. එන්නකොටම අස්පන අපිට දැක ගන්න ඕනේ. ඒමදි වට එකෙන් මගෙන් ඇති වෙන ප්‍රතිචාරය, මගෙන් ඇති වෙන ප්‍රතික්‍රියාව, මගෙන් ඇති වෙන ආකල්ප පිළිබඳව පිට කෙනෙක් බලනවා වගේ බලන්න. අපි මේක ගොඩක් මේ ක්‍රමවේදී පාවිච්චි කරන කමටහන් සුද්ධ කරන වෙලාවට තමන්ම තමන් ජූරි සභාවක ඉඳගෙන තමන්ම නඩු අහනවා වගේ වෙන්න අරින්න එතකොට අපි ආමන්ත්‍රණය කරන්නේ මගේ මනසට නෙවෙයි මානවයාගේ මනසට සමස්තයක් වශයෙන් මිනිස්සයා වැඩ කරන හැටියට ආමන්ත්‍රණය කරන්නේ හැබැයි ඒකට සාක්කියට ගන්නේ මගේ මනස මගේ රුචි අරුචිකම් ඒතකොට විවෘත වෙන්නේ අපි පුංචි දෙයකට නෙවෙයි විශ්වගත තත්ත්වයක විවෘත වෙන්නේ ඒක ගැන සැක කරන්න එපා. ඒ නිසා ඔය ලියලා තියෙන ප්‍රකාශවල නිසා කියලා තියෙන ප්‍රකාශනෙ මට පේන්නේ සතිය පිහිටීමේ හැම ලකුණකටම ද්වේෂ කරලා තියෙනවා. ඒකල හිතට අර පරණ පුරුදු දේවල් දාලා ඒක තුල තියෙන හුරුකම ඒකට තියෙන ඇසුර ආරස්සාවට තියාගෙන ගත කරනවා. පොඩ්ඩක් ඔන්නෝ විසිකොල්ල දාලා ලෑස්ති වෙන්න සෙල්ලක්කාරව. ලෑස්ති වෙන්න ගර්ල් කයික් කෙනෙක් බෝයි ස්කවුට් කෙනෙක් කැලේට ගියාට පස්සේ එන දෙයට හැඩ ගැහෙන්න පුරුදු වෙනා වගේ සියල්ලෙම හිස් වෙන්න අරින්ද හිස් වෙන්න ඇරලා වෙන දේ දිහා පූර්ණ අවධිකමකින් බලන් බලන්න. අපි ඒකට කියමු සතිය කියලා. මම මෙහෙම කියනකොට තේරෙනවද බය හිතෙනවද නැත්නම් පැටලෙනවද? තේරෙනවා ස්වාමීන් වහන්සේ. මාට නම් සැකයි. ඔබට <laughs> ඒක විශ්වාස කරගෙන යනව ඇර කරන්න දෙයක් නැහැ මට. තේරේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. ඔය හිතන තරම් ලේසි නෑ බබෝ. ඒ තරම් මේ ඔලිය කක්ක පුරවලා තියෙන්නේ. ඕක අසුචි හත් අවුරුද්දක් අසුචි පිරිච්ච කක්ක වලක් වගේ මේක. හොදලා හොදන්න බෑ. මේක බොන වතුර නිදක් බවට පත් කරනවා කියලා හිතන්නේ. අස් හත් අවුරුද්දක් අසුචි පිරිච්ච අසුචි වලක් වතුර බොන ලිඳක් බවට පත් කරනවා කියන එක ඒ තරම් මුළු සංසාරේ පුරාට කුණු කන්දල් එකතු වෙලා තියෙන්නේ. අපි උත්සාහ කරමු. පුළුවන් තරම හිස් කරන්න. සිංච බික්කු ඉමං නාවං කියලා බුදුහාම කියනවා මහණෙනි මේ නැව හිස් කරපියාව. ඔක බර වෙන්න වෙන්න ගමන බාධායි. හිස් කරපන් හිස් කරපන් නැව ඇදලා යනවා. සිංච සිංච කියන්නේ හිස් කරපන්. මේ නැව. මේක කරන්නේම සංස්කාර පුරෝණ එකනේ. කරන්නේම එකතු කිරීමනේ. අපිට සැකයි දවස් හතරෙන් ඔක ඔක්කොම හිස් කරන්න පුළුවන් වෙයිද කියලා. නමුත් අඩු ගානේ කලාව ඉගෙන ගනිමු. මේ තීන තීන දේවල් ඔක්කොම ඡේ වෙලා වැය වෙලා යන හැටි අපි යනවා ඊගා ප්‍රශ්නට. පින්වත් ස්වාමින් වහන්සේ කරුණාකර සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව හරියට කරන ආකාරය ආපසු විස්තර කිරීමට පුළුවන්ද? පෙරුවන් සරණයි. පස්වෙනි දවසේ අහන්න නැතුව අදාහපේ ගැන සන්තෝෂ වෙනවා. මේ මං කියනවා අර උපදේශ පන්තියේ නැවසරයක් අහන්න අහලා තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් කියන්න. මම දන්න පිරිසිදුම ක්‍රමේ තමයි කියලා තියෙන්නේ. මම ළඟ වෙන මොනවාක්වත් gedirin ගෙන ආපුවා නැහැ. පළවෙනි උපදේශ පන්ති නැවත අහන්න ඕක කිව්වත් මට එච්චරමයි කියන්න දෙනොත් ඒක මෙන්න මේ දේ තේරෙන්නේ නැහැ කියලා උපදේශ පන්ති යමක් තේරෙන්නේ නැතුව හෝ විරුද්ධ යමක් තියනවා විතරක් මම ඒකට වග වෙනවා උත්සාහවන්ත වෙනවා ඒ කරන හැටි තමයි ඔය කියලා තියෙන්නේ ඒක නිසා මම ඉල්ලීමක් කරනවා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට ආයසරයක් අර උපදේශ පන්ති අහන්න මම මුලින් මතක් කරේ උපදේශ ගැන හෝ සීල් ගැන හෝ ව්‍යවස්ථා ගැන පිළිබඳව තේරෙන්නේ නැත්නම් අපි මේ ධර්ම සාකච්ඡාව පාවිච්චි කරන්න ඕනේ ඒක සුද්ධ කරගන්න. නමුත් 40 දිනාගෙම කාලේ මම ගන්න බලාපොරොත්තු වෙන්නේ මම ඒ කෙනාට කියනවා මේ CD එක අහගන්නයි කියලා හැබැයි අරවින්දට ප්‍රශ්නක් වෙන්න ඉඩ තියෙනවා අරවින්දගේ වෙලාව ඕන වෙනවා. ඒ CD එකට හොඳට අහුම්කම් දෙන්න හතර සැරයක් ඇහුවත් ඒකේ පාඩුවක් නෑ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමින් වහන්ස භාවනාව ආරම්භයට පෙර පූර්වක්‍ෘත්‍ය කළ පළමුව මම විසින් නවගුණ අරහදී බුද්ධානුස්සතිය විනාඩි 15ත් 20ක් අතර කාලය වඩයි. එසේ වඩා සිත මුලින් විසිර යෑම නවතා එක්තැන් කරගනි. එසේ එක්තැන් වූ පසු සිත දෙස බලා හුස්ම රැල්ල දෙස බලා එනම් ආස්වාස ප්‍රාස්වාස දෙස බලමින් ආයාසයකින් තොරව ඒ වචනයට ඉරක් ගහලා තියෙනවා ඉහළට යන ආකාරය දෙස බලා සිටි පහළට යන අයුරුද බලා සිටි සිත සංසුන් වෙමින් ගියද විනාඩි 35ත් 40ත් සිත සමාධිගත වී ඇතත් ඉහළට යෑම ගැන නොදැනි ගරු ස්වාමින් වහන්සේ එසේ සමාධි සිත ඉහළට යාම පිළිබඳ අනුකම්පාවෙන් පහදා දෙන්න මෙහි වරදක් ඇතත් වරද නිවැරදි කර දෙන මෙන් අනුකම්පාවෙන් ඉල්ලමි. අර පළවෙනි විනාඩි 15ක් 20ක් තමන්ට හුරු විදියට හිත කීකරු කරන්න පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි සාමාන්‍ය කියන්න තියෙන්නේ භාවනාවේ මුල් වටිනාම දේ තමයි විනාඩි 20. ඔක පූර්ව කෘත්‍ය කෙරුවොත් භාවනා කරන්න වෙලාවක් එන්නේ නැහැ. නිසා පුළුවන් තරම් බලන්න මේ බුද්ධානුස්සතියක් හෝ මෛත්‍රියක් හරි කරලා තියෙනවා නම් ඒක හුරු නම් ඒකට ගිය ගමන් හිත කීකරන එකට විනාඩි 10ට 5ට අඩු 5ට අඩු කරන්න. අඩු කරලා පුරුදු කරලා ආනාපානට දාන්න. දැම්මට පස්සේ මේකේ පසුභාගයේ ප්‍රශ්නේදී මේ ඉහළ යෑමක් ගැන කතා කරනවා. ඉහළ යෑමක් මට වෙන්නේ නැහැ කියලා තමයි මට නම් ඇහුනේ. ඊට පස්සේ අහනවා ඒක ගැන විස්තර කරලා දෙන්නයි කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ පටලවිල්ල. දෙවෙනි භාගයේ තියෙන පටලවිල්ලක් දන්නේ නැති මාතෘකාවක් මල්ලේ දාගෙන අදාළ නැති එකක් මට කියනවා විස්තර කරන්නයි කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ මට ආයෙත් කියවලා බලන්න මේ ඉහළ යෑමක් වෙන්නේ නැහැ කියලා නේද? එහෙමයි. ආයාසයකින් තොරව ඉහළට යන ආකාරය බලා සිටි පහළට යන අයුරුද බලා සිටි සිත සංසුන් වෙමින් ගියද විනාඩි 35ත් 40ත් සිත සමාධිගත වී ඇතත් ඉහළට යෑම ගැන නොදනි. ඔව් මේ මෙතනම කියන්නේ ආචාර ප්‍රසාරිතයට යෑම නෙවෙයි. මේ කියන්නේ මේ ඉහළට යෑම කියන එකේ අදහස් කරන්න මොකද්ද කිව්වොත් අන්න අපිට උත්තර හොයතයි. හරි ගියේ නැහැ. මයික් එක ඕන් කරලා කර කරන්නේ. දෙපාරක් උඩ අන්නේම තල්ලු කාලේ. වැඩි ෆයින් වංශ දැන් එසේ කරලාට පස්සේ මට දැනෙනවා මම තැහෙන වෙලාවක් විනාඩි 45ක් විතර වගේ තැහෙන වෙලාවක් උදේ වරුවේ ගත කරනවා විදියට උදේ 4 ඉඳලා ගෙදර ඉන්නකොට. ඊට එතෙන්නේ නැවතී සිටියට මට ඉදිරියට මේක යන්නේ කොහොමද කියන එක මට වැටහීමක් එන්නේ නැහැ. ඉහළ කියන එක නේ ඉදිරිය කියන එකයි වචන වෙන්න ඕනේ. ඔව් ඉදිරිය ඉදිරිය සායනවාස සමා වෙන්න. ඉදිරියට යන්නේ කොහොමද කියන එක මට ඉතින් හරි අපහැදලිතාවයක් තියෙනවා සමහරවිට පැය විනාඩි 45 පැය උනත් ඉන්න පුළුවන්තාවයක් වෙනවා. නමුත් ඒක මට ඉදිරියට යෑමේ හැකියාව හෝ දක්ෂතාවයක් මට ඇති වෙලා නැහැ. සයින්හන්ස මට චුට්ටක් එක ඉදිරියට යෑම ක්‍රම දෙකක් තියෙනවා. ගුණාත්මක සහ ප්‍රමාණාත්මක. මේ හොඳම වෙලේ තමයි පැය කමාරක් වාඩි වෙන්නේ. ගුණාත්මක ප්‍රමාණය වැඩි කළ දෙන්නේ. එතකොට ඒකට හිත හුරු වෙනවනේ. ගුරු උනාට පස්සේ තමයි හිත ඊගා පියවර සැලසුම් කරගන්නේ. ගුණාත්මය තමයි හැකිතර ඉක්මනට ඉඳගත්ත ගමන් මේකට යන්න හදාගන්න. ඒ කියන්නේ හොඳට සක්මන් කරන්න. මුල් විනාඩි 20ක් ගත කරන්න එපා බුද්ධානුස්සතියට අඩු කරන්න. අඩු කරලා ඉවරලා බලන්න රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කැපුවා වගේ හොඳට මෙතෙන් බස්සන්න. බස්සලා ඒකේ හොඳට හිතට ඉන්න දුන්නාම සාමාන්‍යයෙන් කියන්නේ නිකන් දල ඔක්කොට මේක හරියන පැය එකමාරක් හිත විස්්‍රාම වෙන්න ඕනේ හිතට ඊගාව පියවර හිතා ගන්න. දැන් තියෙන විනාඩි 35 40 දීලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. විනාඩි 35 40 ලොකු ජයග්‍රහණයක්. නමුත් දැන් අපි ජීවන රටාව හදාගන්න ඕනේ. මේක පැයකමාරක් විතර එහෙම ඉන්න අරින්න. ඉන්නකොට බලන්න පුළුවන් හිත මේ තරම් විවේක වෙන තැනකට ඉඳලා ගොඩ එන්නේ ඇයි? ඇයි මේකෙන් නිකුත් වෙන්නේ? කාලෙම අධිකම නිසායි කියලා දැන් හිතෙන්නේ. කාලේ දීලා බලන්න දුන්නට පස්සේ යා ගොඩ වෙනවා. ඕකේ ඉන්නේ නැහැ. මේ මෙච්චර සංසාරේ හම්බෙච්ච කෙලස් කන්දකින් නිමිලා ගිහිලා විවේක තනක් අපි හොයලා දෙනවා ක්‍රමේ. නමුත් මෙයා ටික වෙලා ගියාම ඒක මඟ හරිනවා. ඒක අතාරිනවා. ඇයි අතාරින්නේ? පහනස මම ඒක අර ඒ අවස්ථාවේදී උදේපාන්දර මම කරන්නේ සාමාන්‍යයෙන් ඉදරදී ඉතින් මම රැකියාවකට යන්න ඕනේ. ඉතින්දි කාල සීමාව වෙන් කරගෙන මම මේ වෙලාවට නැගිටිනවා කියලා අදිෂ්ඨානය කරගෙන මම එන්නේ. එතකොට තමයි කාලේ හිග වුණොත් මං කියන ප්‍රශ්නේ කොමඩේට් කරන්න බෑ. නමුත් අදිෂ්ඨාන කරන්න මට පැයකුත් විනාඩි 5ක් ඉන්න ලැබේවා. 10ක් ඉන්න ලැබේවා. 15ක් ඉන්න ලැබේවා කියලා මොකද ජීවිතේ වැදගත් දෙයක් මේ හැබැයි වෙනසකට යන්න හදන්නේ. එතකොට ඒකට දුන්නාට පස්සේ ප්‍රමාණය වැඩි කරවට පස්සේ හිතට එනවා වෙලාවක් Taman දන්නෝ ආනාපානේ හරහා සංසිඳලා මේකට යන ගෙවදින එලිපත්ත තේරෙනවා. ඊට පස්සේ මේකේ ඉන්න දෙන්න ඕන ඇති වෙන්නේ. මේ මුල දැක්ක මැද දැන් මැදට ගිහිලා. හමාරේ හදිසියෙන කැඩෙන්නේ. හමාර ස්වභාවය වෙන්න දෙන්න. ගහේ ඉඳලා වැටෙන්න අරින්න gediye. මගදී කඩලා දුම් ගහලා කෑවට ගහේ ඉදුණා වගේ වෙන්නේ නැහැ. වෙනකොට තේරෙනවා පටන් ගන්නකොට ඕක ආස්වාද ජනකයි අන්තිමේදී ආදීනව තේරෙනවා. එතකොට කියන්න පුළුවන් හිතට යකෝ මෙච්චර මේ සෙනගනති පාරක ට්‍රැෆික් ජෑම් නැතුව යන්න තියෙනවා. මොකද මේ සිගරට් බිබී ඉන්නේ. අයි මේ තේ බිබී ඉන්නේ. ඵලයන්කෝ ගමන. මිනිහ පාට නතර කරලා ඕ මේ වාහනේ ට්‍රැෆික් කවුරුත් ඇත්තෙත් නැහැ. ඌ වාහනේ නතර කරලා දේ බොන්න පටන් ගන්නවා. කරුණාස ඒතර කාලය දීර්ඝ කිරීමේ ප්‍රශ්නය මගේ එකක්. ඒක තමයි ප්‍රමාණය. ප්‍රමාණය. ඊට පස්සේ ගුණාත්මක වශයෙන් තේරෙනවා. කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ විවේකයට අපි දක්කන සුහදකම මේ හුදකලාවට අපි දක්වන සුවදකම. මේ පිරිච්ච ගතියට අපි දක්වන සුවදකම. මේ හිතේ සාමකාමීකමට අපි දක්වන සුවදකම. මේ තනිපංගලමට දක්වන සුවදකම මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. දැම්පිල්ල තියෙන එක චංක් එකට ලස්සනට තියෙනවා ඉස්සරහට යන්නේ නැහැ කියලා. ඉස්සරහට යෑමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඉස්සරහට යන්න දීලා නැහැ. බඩේලියන්ට දඟන වෙලාවේ පොරොප්පක් ගහපුවා මොකද වෙන්නේ? යන්නේ වමන යන්න එන වෙලාවේ කටුතලෙන් හිටියොත් මොකද වෙන්නේ ඈමක් වෙන්නේ නැසන්නේ අපස්මාර ඒ වේග නැද කරොත් අපස්මාර ඒක නිසා අපි පොඩ්ඩක් ජෙනරස් වෙන්න ඕනේ මෙච්චර සංසාර වෙනසක් ඇති කරන දෙයට ඇයි අපිට විනාඩියක් තව දෙන්න බැරි විනාඩි 5ක් 10ක් 15ක් ඒක මොකද ඒක ඒකාන්ත ප්‍රතිඵල දෙනවා ඒකාන්ත හැබැයි වෙනසක් කරනවා මොකද අමාරු හරියක් ඉවර කරගෙන තියෙන දැන් ඒක හොඳට මතක තියාගන්න අමාරු හරියක් කිවර කරලා තියෙනවා. අපිට බුද්ධිය ඕනේ අපිට දැන්. අස්සන්න නෙලලා අපිට අස්සන්න අටුකොටු කරන්න ඕනේ. කුඹුරේ පැහිලා තියෙනවා. නොසලකා ඉඳලා ඔක්කොම සත්තු කාලා ගියොත් වැසට වුණොත් අපරාධ. අස්සන්න නෙලීම ගොවියා ගොවිතැනට කරන විශාල ගෞරවයක්. ඒ අස්සන්න නෙලීමට නම් මේක නිසිනින්ද ඒ වේව් එක නැගපු එක හේම බහලා යන්න දෙන්න. බහලා යනකොට සම්පූර්ණ වෙනසක් ඇති වෙනවා. අපි මෙතෙක් කල් ඒක બ્લોක් කරලා තියෙන්නේ මේ විවිධ සම්බන්ධතා නිසා බිස්නස් නිසා අපේ තියෙන වැඩ කටයුතු නිසා පොඩ්ඩක් දීලා බලන්න දුන්නාට පස්සේ දැන් මෙහෙදි කරත හැකිනේ මේ ටිකේද බලන්න Tamanට හරියන පරියන්කේක කණ්ඩායම් නායිකාවට කියන මම දාණයට ආවේ නැත්තම් බය වෙන්න එපා මට පොඩ්ඩක් ඉන්න ඕනේ ක්ලාට කියලා වාඩි වෙන්න කියලා පැය එකක් කහමාරක් ඉන්න ඇති වෙන දුන්නාට පස්සේ ඔය දවසෙන් දෙකෙන් Tamanටම රෝග නිర్ణයක් වෙන්න පටන් ගන්නවා ගොඩක් පින්සන්න ගෞරවනීය ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්ස මා විසින් මෑත දිනයකදී කියවන ලද ධර්ම ග්‍රන්ථයක සඳහන් වූ මතයක් පිළිබඳ ඔබ වහන්සේගෙන් විමසා දැනගැනීමට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරමි. උගත් පඬිත පිළිගත් යතිවරයාණන් කෙනෙක් වන එම කෘතියේ කතුවරයා කතුවරයාණන් පිළිමවලට දාණය පිරිනැමීම අනුමත නොකරන බව රචනා කර තිබුණේ එතෙක් gederදී දාණය පූජා කරමින් සිටි මම දැන් මල් පහන් පමණක් බුද්ධ වන්දනාවට යොදා ගනිමි. කරුණාවෙන් මේ මතය ගැන ඔබ වහන්සේගේ අදහස පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණින් යහපතක්ම වේවා. ඒකට ඒ උගත් ප්‍රතිවරණන් වණගෙන් අහන්න මල් පූජා කරාට කමක් නැද්ද කියලා. ඒකට ඔයා තව පොතක් ලියනවා. ඊට පස්සේ යන හඳුන් කෝරු පත්තු කරාට කමක් නැද්ද කියලා. තව පොතක් ලියනවා. ඔය දෙන්නට ගොඩක් වැඩ තියෙනවා තව ඉස්සරහට. මාළු මිනිසෙක් මාළු ලෑල්ලක් දාගෙන පිට ලෑල්ලක ලියලා තිබුණලු මෙහි මාළු විකිණීමට තිබේ කිය. ඒක උගතේ කැලකලා අයිසේ මෙහි කියන එක අවශ්‍ය නැහැ මෙතන දැන්. මාළු විකිණීමට තිබ්බන කරන ඇතිනේ. ඉතින් අර මිනිස්සේ අතේ තින්ත ටිකක් ගාලු අර පිට ලෑල්ලේ ලියලා තියෙන මෙහි මාළු විකිණීම මෙහි කියන එක ඕනිට සිගරටක් ගියාට පස්සේ මාළු විකිණීමට තිබේ. ඒකේ කැලකදී මාළු විකුණන්න නැතුව අමසේ කණ්ඩේ ආවයි මේකේ තියෙන්නේ. මාළු තිබේ කියලා ගහනවා කියවලු. ආ විකිණීමට ගාත් අයින් කරාලු. ඊට පස්සේ ලෑල්ලේ තියෙන මාළු විතරයි වෙන මොකුත් නැහනේ. උඩ මාළු කියලා තිබේ කියලා ගහන්නේ කිව්වලු. ඉතින් මිනිහ කල් මොකද්ද ඔය මේ බෝඩේ තේරෙන තිබේ කියලා විසිකොල දානවා කිව්වලු. ඉතින් අන්තිම ආර මනුස්සයාට බිස්නස් එක කරගන්න ඒ මිනිස්සු මාළු ගෙනියන වෙනුවට අර බෝඩ් එක එඩිට් කරන්න හදනවා. ඉතින් මේ මනුස්සයාත් අර කියන කියන එක කපනවා. ඒ නිසා ලෝකේ ඉන්න හරියක් ඉන්නේ පිස්සු. බුද්ධ ජානක කියනවා අතිවාක්‍යං තිතික් කිස්සන් දුස්සීලෝයි බෞද්ධනෝ. මේ ජනයා විසින් කියන මේ අතිවාක්‍ය දෙයියට වෙන වචන තියෙනවනේ. මම ඉවසා දරා හින්නවා මොකද ඉන්න හරියක් ලෝකේ ඉන්නේ දුස්සීලෝ. අතිවාක්‍යං තිතික් කිස්සන් දුස්සීලෝයි බෞද්ධනේ. මේ මම පඬිත වෙන්න කියන කතාවක් නෙවෙයි. කරුණාකර තමන්න බලන්න භාවනා කරගෙන යන කෙනෙක් මේ කරන හැම වැඩකින්ම Tamanට විවේක වෙනවනම් විශ්‍රාම වෙනවනම් හුදේකලා වෙනවනම් ඒ වැඩ සියල්ල හොඳයි. එහෙම නැති වැඩ කරුණා කරලා නිකන් තාරබරට අයින් කරලා දාන්න. කෙරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගන්න මේ මේ කුසල් අනම්මන ගිනුවේ මගේ විනෝදාංශන මම මේක කරනවා. ඒකට ආයේ මට ආයෙවයි වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. හැබැයි Tamanට විවේකයේ වැඩෙන හුදේකලා වැඩෙන විශ්‍රාමයේ වැඩෙන වැඩ ටික විතරයි අවසානයේ ප්‍රතිඵල වෙන්නේ. මෙවැදි කිසිම විදියකට මොනම හේතුවක් නිසාවත් අරය හරි මෙයා වැරදි මෙතන ඊර මෙහෙම කරපම් මෙහෙම නොකරපම් කියන්න බෑ. ඒ නිසා භාවනා කරන එක නම් හොඳට මතක තියාගන්න තමයි සතිය කියලා එකක් තියෙනවා. හුදේකලාව කියලා එකක් තියෙනවා. අප්‍රමාදය කියලා එකක් තියෙනවා. කවුරු මොන දේ කෙරුවත් කිරීමෙන් හෝ නොකිරීමෙන් හුදේකලාව වැඩෙනවනම් සතිය වැඩෙනවනම් විවේකේ වැඩෙනවනම් හිතේ සාන්තිගතිය වැඩෙනවනම් ප්‍රයෝජනෙ සලකලා කරන්නේ. මට මගේ ගැටේ ලියන හැටි ළඟ ඉන්න එකනට තේරෙන්නේ පොදු ආගම වෙනයි මගේ ප්‍රශ්න විසඳන හැටි වෙනයි. විශේෂයෙන් භාවනා කරන එක නම් Tamanට තියෙන මේ හම්බ වෙන විවේකයට සාපේක්ෂව හම්බ වෙන මේ ආතතිය අයින් වීමට සාපේක්ෂව බලනවා මිසක් කිසිම නීතියකට කිසිම ගුරුවරයෙකුට කිසිම ආගම් කතුරේකට යට ආගම් නායකයන්ට යට වෙන්න ඕන කමක් නැහැ. මොකද ඒගොල්ලෝ භාවනා කරන්නයි නෙවෙයි. ওই පොත් ලියන කට්ටියට හුඟක් වෙලාවට භාවනා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා භාවනා කරන කෙනා සතිය කියන එක නිර්වචනය කරගෙන සතිය වැඩෙනවනම් හැමදේම වටිනවා. මොන දේ හරි නිකන් හුදු චාරිත්‍රයට කරනවා නම් ඒක ඉතින් ළමා කාලේ සෙල්ලම් කරුවට කමක් නැහැ. නමුත් වැඩි වෙනකොට වැඩි හිටපත් වෙනකොට තමයි තීරණේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න ඕන ගතියක් වෙලාවක්. එතකොට අනවශ්‍ය දේවල් අයින් කිරීම තමයි මේ විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ ගහක් වවන ගොවියා දන්නවනම් මේ ඇත්තේ මල්පල ගන්නෑ. මේක දිය අත්තක් කියලා. එයා එයාගෙම පිහියෙන් එයාම වවුවත්ත කපනවා. එනිසා අපේ ජීවිතේ බරු ගොඩාක් ගැට ගහගෙන මේ අපි යන්නේ සම්ප්‍රදායට ගරු වෙලා. විපස්සනා කරන එක නදන්න මට විවේකයට ඕන ටික විතරයි අවශ්‍ය කරන්නේ ගමන් මල්ලට තිබුණට බඩු පොර ගන්න එපා. එතකොට ගමන් මල්ල බරු වෙච්චාම ගමන අමාරුයි. ඒ නිසා තමන්ගෙම පිහියෙන් කප්පාදු කරන්න ඕනේ අනවශ්‍ය මල් පිපෙන්නේ නැති අතු. ඒ කියන්නේ විපස්සනා අනුග්‍රහිත කියලා. හැබැයි මේ ගොවියම තමයි මේ ගහ වැව්වේ. මචා කපලාරින්ද අනවශ්‍ය රුචි අරුචික. කපලාරින්ද පෞෂත්වයට අවශ්‍ය නැති දේවල්. කපලාරින්ද විවේකේ නැති කරන දේවල් මොකා ඇහුවත් කියන්නේ මම මේ විවේකයේ ගරු කරගෙන යන ජීවිතයක් මට තියෙන්නේ මේක මගේ විවේකයට බාධායි. කාටවත් බෑනේ ඒක නෑ කියන්නේ මොකද ඒක මගේම තියෙන්නේ. ආන් ඒ වගේ ජීවිතයට යන්න ගිච්චාම ඒක එක්කනා කියන පදවලට නටන්න යන්න බෑ. තමන්ගේ හෘද සාක්ෂිය තමයි ගන්න හැබැයි මුලදී නම් යම් සතියක් වෙනකන් යම් පෞරුෂත්වයක් වෙනකන් කවුරු කවුරු කියන දේ තහඬ වෙනවා. භාවනා කරන එක නම් හිතන්නේ ඒ භාවනා කරන එක නා තරම් දෙයියවත් උතුම් නෑ, බ්‍රහ්මවත් උතුම් නෑ. තමන්ගේ හෘද සාක්ෂි ඉස්සරහින් තියන්න යන්න කාලාම සූත්‍රය කියවන්න බුදුරණන්සේ charter of free thinking කියලා දීලා තියෙන්නේ උඹ භාවනා කරන මිනිහෙක් වශයෙන් උඹ ඕනේ ආර්ය පරිශ්‍රණයක් කරපන්. මුලදී නම් ගුරුවරයෙක් කලන කමටානක් දැනගෙන සතිය දිනු කරගනි. දිනුනාට පස්සේ වැලෙන හැටියට වැලයන් හැටියට මැස්ස ගහගෙන යනවා මිසක් ඔය පොත්පත්වල තියෙන දේවල් කරලා හරියන්නේ නැහැ නොකර හරියන්නේ නැහැ. විවේකයේ වැඩෙන දේ කරන්න කියලා කියන්නේ. සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේහි ශුන්්‍යතා අවස්ථාවේ භාවනාව කරගෙන යමි චේතනාවෙන් තොරව සෑම විටම අරමුණෙහි රැඳෙන්නට උත්සාහ කරමි ගරු ස්වාමින් වහන්ස පර්යංකයට ඉඳගත් විට සමාධිසිත ඊතා ගැඹුරට ගිලා බසින බව දැනේ. බොහෝ අවස්ථාවල ඉන්පසුව කුමක් සිදු වුනිදැයි අවබෝධයක් නැත. හිත මැකී ගියා වැනිය. බොහෝ විට එසේ විනාඩි 20ක් පමණ සිටියත් එය පැය ගණනාවක් සිටියා වාගේ දැනේ. එම කාලය තුල සිදුවීම සිහි කලත් කිසිම හැඟීමක් නැත. එලෙසම පරයන්කේ නොසිටන සමහර අවස්ථාවලත් සිත මැකියයි. එවිට මම නැති බව වැටහේ. සමහර අවස්ථාවල බලෙන් යමක් සිතන්නට උත්සාහ කළත් කිසිවක් සිතට එන්නේ නැත. සිත ඒකාග්‍ර නොමැති විට බොහෝ විට ද්වේෂ සිත පහළ වේ. එය ඊතා තදින්ම සිත තුල දැනේ. එවැනි අවස්ථාවල මෛත්‍රී භාවනාව කළ නොහැක. ශද්ධාව ඊටාම අඩුයි. කෙසේ වුවත් බුදු පියාණන් වහන්සේගේ අනන්ත කරුණා මෛත්‍රිය ගුණය සිහි කරගන්නට උත්සාහ කරමි. සිත තුල තදින්ම द्वේෂය ඇති වුණත් කිසිවෙක් සමග ගැටීමක් නැත. ගරු ස්වාමින් වහන්සේ එවැනි අකුසල් සිතුවිලි තදින්ම දැනෙන විට කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙනමෙන් දෙපා නැමැද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. වැඩිකල් ඕක පේන්නේ ඔය ඔය ද්වේෂය එනවා, ගොජ දාලා පෙන්නනවා, උලුප්පලා පෙන්නනවා, කඤ්ඤම්ම රඤ්ඤම් කියන මට්ටමට එනවා. ඒකට පස්සේ ඒකට දඟල නැතුව හිටියොත් එමේ මැරෙන්න කිට් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ටික දවසකට පස්සේ ඒක නැති වෙලා යන නිසා බය වෙන්න එපා. තමන්න වැටෙනවා නම් අර ආනාපානෙන් ගෙවිලා ගිහිල්ලා හිස් තැනකට ශූන්‍ය තත්ත්වයට එනවා කියනක හොඳයි කියන එක වටිනාකම ඇවිල්ලා තියෙනවා නම් මේක එක වාක්‍යයක් තියෙනවා ඒ වගේ හිතේ චේතනා නොතිවීම පිළිබඳව චේතනාවක් පහළ කරනවායි කියලා. වාක්‍ය ගලපලා තියෙන වෙන තාලයකට මම ඒක විතරයි සුද්ධ කරන්න හදන්නේ. Tamanට සැකයක් තියෙනවා නම් පමණයි ආනපානට ගිහිල්ලා බලන්න ඕනේ කියලා තියෙන්නේ. සැකයක් නැත්නම් යන්න අරින්න කම්මෝගෝ චිකාගෝ කියලා. සැකයක් තියෙනවනම් පමණයි ආපහු ඇවිල්ලා ආනාපානට ඇවිල්ලා තට්ටු කරලා බලන්න ඕනේ කරලා තියෙන්නේ. මොකද උගව දෙනෙක් මේ සැකය මේ නෑනමැසිනා වගේ තියාගෙන ඉන්නේ. ඒකට ඥානය කියලා තමයි පටලවාගෙන තියෙන්නේ. ඒ ඒ චරිත හැමදාම සැකෙන් ඉන්නේ. එතකොට යායට ඕනේ ආනාපාන. නමුත් ආනාපානෙ ඕනේ නෑ සැකයක් නැත්තම්. ඒ නිසා ඕනේ චේතනාවක් එන්නේ වරෙන් යන්නේ පළච්චාවයි. රාගේ එන්නේ වරෙන් යන්නේ පළච්චාවයි. ද්වේෂේ එන්නේ වරෙන් යන්නේ පළච්චාවයි කියලා මේක දිහා බලාන හිටියොත් ඒකෙන් අපි කිපුණොත් ඒක රාගයට ආහාරයක් වෙනවා ද්වේෂයට ආහාරයක් වෙනවා ද්වේෂයට ද්වේෂ කරත් ද්වේෂයට ආහාරයක් වෙනවා ද්වේෂය ආවට වැඳගත් නමුත් එක් විදිහට සලකන්තු ආවද එහෙනම් ඵලයන් කියලා නිකන් හිටියොත් ඒ ද්වේෂයට ඇවිල්ලා මේ පිටියේ නටන්න හිත දෙන්නේ අපි ප්‍රතික්‍රියා නොකර සිටීමේ මේ වගේ කෙනෙකුට පැහැදිලිව මේ අභියෝගය දෙන්න පුළුවන් ද්වේෂයට උඹට පුළුවන් නම් මාව කුප්පපන් මම කිපෙන්නේ ඒක වචනෙන් කියන්නේ ද්වේෂයට ද්වේෂ කරන්න එපා. ආවනේ පණිවිඩය කියලා යන්න. එන්නෙපයි කියන්නත් එපා. අයින් කරන්න හදන්නත් එපා. මේ දෙකෙන් ද්වේෂයට පොහොර වැටෙනවා. ඒ නිසා ද්වේෂය ඇවිල්ලා ගියට කමන්නේ. ඒක එන්නේ හේතුවක් ඇතුව හේතු නැති වෙයි. එන පශ්චාත්තාප වුණොත් විතරක් ද්වේෂයට අයිතිවාසිකම් කිව්වා වෙනවා. ඕම යන්න අරින්න ඕ යන තාලෙම යන්න අරින්න බලන්න කුරුම්බවල්ලක ඇටි හැලෙනා වගේ වඳ වෙලා ලොඳ බොඳ වෙලා ওই ද්වේෂය ඇල්ලන්න පටන් ගන්නවා. ක්‍රියා කරන්න යන්න එපා. පුළුවන් නම් ද්වේෂය ගණන් ගන්න නැතුව නිකන්. මෛත්‍රී වගේ දේවල් අවශ්‍ය කරලා තියෙන්නේ ඒක සමාජයට ගිහිල්ලා සමාජයත් එක්ක ගැටිලා අපි ප්‍රශ්න ඇති කරනවා අපිට මොන හරි කමක නතර කරන්න ඕනේ. මේකේ පැහැදිලි වාක්‍යයක් සඳහන් කරලා තියෙනවා මම කවුරුත් එක්කම ගැටෙන්න යන්නේ නැහැ කියලා. තාම තියෙන වීතික්කම මට්ටමේ පරිඋත්තාන මට්ටමේ විතරයි ඒ මතුවෙනකොට දන්නවනම් දැන් මගේ ද්වේෂය කියලා හොඳටම මේ ගැන ඉච්චටම ඉල්ලනවා නම් ධර්මානුපස්සනායි තරුවත්‍යංශය සඳහන් කරලා තියෙනවා සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං සම්ත්‍රිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති මගේ චිත්ත સંතානේ දැන් ව්‍යාපාදේ තියෙනවායි කියලා ව්‍යාපාදේ තියෙන කෙනා දැනගන්න ඕනයි කියලා අසන්තං ව්‍යාපාදං උපාදෝ හෝති තංච පජානති ස්වාපාදේ නැති හිතේ ඔන්න ව්‍යාපාදේ එනවා කියලා දැනගන්න සන්තංගෝ අව්‍යාපාදම් පහිනෝ හොති තියෙන ව්‍යාපාදේ මගෙන් යනවා කියලා තේරෙනවා. ඉතින් ඒකට ව්‍යාපාදේ අල්ලපු ගෙදෙට්ට ඇවිල්ලා බෑනේ. Tamange හිතට වෙන්න බෑ. ඊයේ ආපු ව්‍යාපාදෙත් එක්ක වැඩ කරන්නත් බෑනේ මේකට. එන්න තියෙන ව්‍යාපාදෙත් එක්කත් බෑ. දැන් ද්වේෂය ඇවිල්ලා තියෙනවා. ආ දැන් ද්වේෂය ආපු ඕන්න මගේ මූණ රතු වෙන හැටි. ඕන්න මට කේන්ති යන හැටි. ඒක හේම තීටි බලන්න පුළුවන් නම් ඒක තමයි ව්‍යාපාදයට දෙන්න පුළුවන් සාධාරණ යුක්තිය. ඒකයි මම කියන්නේ ඕක දිහා බලාන ඉන්න කිසියෙත්ම අයිතිවාසිකම ගන්න එපා. ඕවා නිකන් කුරුම්බැට්ටි හැලෙන්න වගේ හැල්ලා යනවා. මොකද අනික් ගුණ ධර්ම ටික තියෙන නිසා. ආනපනිකී කරකරන හැටි දන්නවා. විවේකයේ තමයි වැදගත් දෙය කියලා දන්නවා. ඒ තියෙද්දිත් ව්‍යාපාදේ ආරාධනාවකින් තොරව එනවා. ආවනකම නැහැ. උත්තර හොයන්න යන්නත් එපා. වැදගත් 아무ත් එක්ක විතර සලකන්නත් එපා. ඇවිල්ලා කියන දෙයක් කියලා යන්න කියන්නේ. ඉබේම හැල්ලා යනවා. ඒ ගැන බය වෙන්න එපා. හැබැයි නිතිපතා සක්මනයි පරියන්කයයි කරන්න කරලා පුළුවන් තරම් හිතට අර වරින් වර ලැබෙන හුදකලාව භාවනාවේ හම්බෙන විවේකේ අරන් දෙන්න. එතකොට ඒකෙදී නිෂ්කාශනය සිද්ධ වෙනවා. හැබැයි මේ ද්වේෂය එන්නේ නැතුව යඩපත් කෙරුවොත් ඒක ලෙඩක්. එළියට එන එක වුණා. තුවාලයක් පිළිකාවක් ප්ලාස්ටර් කැලි ගහලා වහන්න හොඳ නැහැ. ඒකේ ඒ පුරු ඇදිලා යන්න ආරින්න. ගියාට පස්සේ සනීපේනවා. සනීපවීම සඳහා ද්වේෂයට එන්න දෙන්න බය වෙන්න එපා. ගරුතර ස්වාමින් වහන්සේ මම ප්‍රථම වාරයට මෙම ස්ථානයේ භාවනා වැඩසටහනකට සහභාගී වෙමි. මා භාවනා කරන විට එනම් ආනාපාන සති භාවනාව හුස්ම පහතට සහ ඉහළට කරගෙන ගොස් අන්තිමට එය කැඩී කැඩී යන බවක් දැනේ. ඊට පසු ස්වල්ප වේලාවක් නැතිව ගොස් නැවත දිග හුස්ම පටන් ගනී. කැඩී කැඩී යාම මම සිතන වැරදි හැඟීමක් දැයි සිතේ. ඔබ වහන්සේ කරුණාකර මේ පහදා දෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. නෑ ඒක ඇත්තටම වැරද්දක් නෙවෙයි. ඒක භාවනා භාෂාවෙන් කියන්නේ එක හුස්මක් ඇතුළේ හුස්ම රැලි රාශියක් තියෙනවා. ඒක ආස්වාසයක් ඇතුළේ ආස්වාස 1000ක් අමාරක් තියෙනවා. ඒක ප්‍රසවාසයක් ඇතුළේ ප්‍රසවාස 1000ක් අමාරක් තියෙනවා. අපි අතක් කුසල පාත් කරනකොට ඒක එක ක්‍රියාවක් ක්‍රියාවක් නේ ක්‍රියාවලියක්. එකින් එකට එකින් එකට යන ක්‍රියාවලියක්. කාලේ ඊටාම තුනී පතුරට පතුරු ගහනකොට thin slicing of time කියනවා. එතකොට මේ කැඩි කැඩි යන හැටි පේනවා. සතිය පිහිටවල නැතුව කාලයේ කුට්ටියට සලකනකොට අපිට වෙන්නේ එක වැඩක්, එක ක්‍රියාවක්. නමුත් කාලේ ඊටාම තුනී වෙනකොට කිසිම ක්‍රියාවක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. කිසිම ඒකකයක් කියලා දෙයක් ළඟ නැහැ. ඔක්කොම තියෙන්නේ පොදි, රීති, කැටිති, කඳු, ක්‍රියා රාශි. ආනේ තුනී වෙනකොට හිතෙනවා වැරදිලාද කියලා. මොකද ඒ තරම්ම අපි අසත්‍යමත් නිසා ඒ නිසා මේක ඉතාමත්ම හොඳට සතිය පිහිටවවට ලකුණක් මේ සැකේට තමයි කෙලස් හරියට වැඩේ කරලා හරියට වැඩේ යද්දි ඒක පිළිබඳව සැක කරනවා කියන එකට නම් බේත් නැහැ. ඒකට මෝඩකම කියලත් අපි පැත්තේ කියනවා. තකතිරුකම කියලාත් කියනවා. අවිද්‍යාව කියලාත් කියනවා. අන්ධකාරය කියලාත් කියනවා. ඕක තමයි අපි මෙතෙක් කල් ලොටුනු බලන්දාගෙන හිටියේ කොච්චර හොඳ දෙයක් ආවත් ඒක සැක කරනවා. ඒක ලෙතනක පඬිතකමක් කියනවා. අන්තට්ටුවක් තමයි පලන් දාන්නේ. තෑග්ගට අන්තට්ටුවක් පලන් දාන්න ඕනේ මෙච්චර ලස්සනට යද්දි නමුත් මම මේ පුද්ගලයාට දොස් කියනවා නේ මේකේ සාකච්ඡාවට දැම්මොත් අපිට මේක ඉවරක් කරන්න. තාකච්ඡා කෙරුවේ නැත්නම් තනියෙන් භාවනා කළා නම් කවදාවත් විශේෂ මේ වගේ සුතමේ ඥානෙ නැත්තම් හරි දේ සැක කරන වැරදි හොඳයි කියලා හිතනවා. ඒ නිසා අපි ඒක නිවැරදි පාට දා ගැනීමට සාකච්ඡා අනුග්‍රහිත ඉතාම වැදගත් ලිඛිත ප්‍රශ්න එපමණයි සර්. අපි යොදාගත්ත කාලය ගත කරලා තිනවා පොඩ්ඩක් වැඩිපුරත් අරගෙන තිනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන ඉඳලා 3 වෙනකන් සක්මන් භාවනාවක ඉදලා අපි 3ට නැවත මෙතනදී එකතු වෙනවා සාමූහික භාවනාවට පිරිමි යෝගාචර පිළිසට අවශ්‍ය නම් උඩහ භාවනා ශාලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි පහට මෙතන රැස්වෙන ධර්ම දේශනාවක් සඳහා. ඉතින් ඒ මතක් කිරීමත් සමගම අපේ ධර්ම සාකච්ඡා සැසිවාරය මෙතනින් સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.